මනුෂ්‍ය ලෝක මනුෂ්‍ය ලෝක වේදනීයාණං අත්ති භික්ඛවේ කම්මානං දේව ලෝක නීයාණං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුව සඳහා මේ ධර්ම දේශනා මාලාව සඳහා අනුමාත්‍රකා වශයෙන් තියාගත්ත මේ කර්මය කියන විෂය නැත්නම් පාලියෙන් කියනවා කම්ම. ඒ අනුමාත්‍රකා අපි උපුටා ගත්තේ මේ සූත්‍රයකින් සර්වචනාංශගේ නිබ්බේධික සූත්‍රය. මේ නිබ්බේධික කියන වචනේ අපි දැන් තේරුම් අරගත්තේ නිර්වේදයේ පිනිස නිවන පිනිස මාත්‍රුකා සපේන සූත්‍රය. ඒ අනුව මේ කර්මය නැමැති මාත්‍රුකාවය හරහා කෙනෙක් නිර්වේදේ නැත්නම් අවබෝධය ලැබෙන හැටි පිළිබඳව ඉඟියක් තමයි මේ සර්වචනාංශ මේ සූත්‍රය ඉදිරිපත් කරන්නේ. ඉතින් අර මුලින්ම අපි මතක් කරගත්ත විදිහට මේ කර්මය කියන વિષය හය ආකාරයකට සලකා බැලීමෙන් කෙනෙකුට තමන්ගේ ඒ නිර්වේදේ නිවන අනුග්‍රහ කරගන්න පුළුවන් පහසු කරගන්න පුළුවන් ඒක ප්‍රතිපදාවක් කරගන්න පුළුවන්. ඉතින් ඒ අනුව මේ කර්මය කියන විෂයෙයි මොකද්ද කර්මය කියන්නේ කියන එකට අපි පළවෙනි දවස් දෙක ගත කරා. ඒක ਸਰවචනාංශේ නිර්වචනය දුන්නේ චේතනාම්බිකවේ කම්මං වදාන කියලා. එනතන් හුදු චේතනාවටම කර්මය කියනවා. අපිට ඒකට සමාන පදයක් ගන්න පුළුවන් සංස්කාර කියලා. ඒ මොනම සංස්කාරයක් කෙරුවත් ඒක අපුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංඛාර, අනඤ්ඤාපි සංඛාර වශයෙන් කර්ම බවටපත් වෙනවා. ඒවා චේතනාවක්මයි. ඒකට තව භාවනා කරන පැත්තේ කෙනෙකුට අහුලා ගත්තොත් වාසි වෙන කතාවක් තමයි චේතයිත්වා භික්ඛවේ කම්මං කරෝති කායේන වාචා ආචාය මනස මහණ යම් කිසි දෙයක් කර්මය කියන විශේෂයට ලක් වෙන්න නම් නැත්නම් කර්ම වටේට වැටෙන්න නම් අනිවාර්යයෙන් මේක සචේතනික වෙන්න ඕනේ අනිවාර්යයෙන් මේක සවිඥානික වෙන්න ඕනේ නිසා කෙනෙකුට වග වෙන්න වෙනවා එයා හිතලම කරන දෙයක් එයා මේ දැන දැන කරන දෙයක් සවිඥානිකව කරන දෙයක් මෙහෙවීමක් සහිතව කරන දෙයක් කියන එකත් මේ සංස්කාර කියන පදේ තෝරනකොට සඳහන් කරනවා. ඒ නිසා අපි මෙහිවීමක් සහිත කරන හැම දෙයක්ම කර්ම බවටපත් වෙනවා. ඒක තමයි කර්මය පිළිබඳ නිර්වචනය. ඊට පස්සේ ਸਰවචන්නාංශය අපි අවධානය යොමු කරනවා කර්මය පිළිබඳව නිදාන සම්භවයට. කොහෙන්ද මේ කර්මය හටගන්නේ? නැත්නම් යම් කිසි චේතනාවක් කර්මයක් සංස්කාරයක් හට ගැනීමට නැතුවම බැරි ආසන්න කාරණා. ඒකට කියනවා පදට්ඨාන කියන වචනේ පාවිච්චි කරනවා. කාරණම් නිදාන කියන වචනේ පාවිච්චි කරනවා. සම්භවය කියන වචනේ පාවිච්චි කරනවා. ඒ සඳහා ਸਰවචන ඉදිරිපත් කරන්නේ ස්පර්ශය. පස්ස බික්කවේ පස්සෝ බික්කවේ කම්මාන නිදාන සම්භව පීය දවස ගත කරා උත්සාහකරනද අපි දවසක් ඇතුළත භාවනා වැඩපිළිවෙල කරන පරියන්ක අවස්ථාවක් පාසා එන්නත් අපි සක්මන් කරන අවස්ථාවක් පාසා එහෙම නැත්නම් අපි ඉදින්දා ජීවිතය ගත කරන දෛනික වැඩක පාස යම් තැනක ස්පර්ශයක් සිද්ධ වෙනවනම් ඒ සෑම තැනකදීම කර්මයක් හටගන්න ඉඩ තියෙනවා. හැම වෙන සෑම ස්පර්ශයක් පාසාම චේතනාවක් හටගන්න ඉඩ තියෙනවා. ඒ සංස්කාරයක් වෙන්න ඉඩ තියෙනවා. ඒක මනාපමනාපකම් පහළ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් ඒක ඉස්සරහට ගිහිල්ලා උත්සාහ කරා ඒ සරුවචනාංශයේ ධර්ම ඕජාව ගැඹුර පොඩ්ඩක් අවබෝධ කරගන්න එක ස්පර්ශයක් ලැබුවොත් තුන් දෙනෙක් එක්කෙනෙක් ඒක මනාප විදියට ගන්න පුළුවන් ඒ ස්පර්ශයෙන් තව කෙනෙක් මනාප විදියට ගන්න පුළුවන් තව කෙනෙක් මනාපමනාප දෙක අතරමැද තැනකට ගන්නත් පුළුවන් ඒක නිසා ස්පර්ශය පාසා නিত্য බැඳිච්ච චේතනාවක් නෙවෙයි පහළ වෙන්න පුළුවන් නේ නিত্য බැඳිච්ච සංස්කාරයක් විතරක්ම නෙමෙයි පහළ වෙන්න පුළුවන්නේ බැඳිච්ච කර්මයක් නෙමෙයි පහළ වෙන්න පුළුවන්නේ මේ පුද්ගලයාගේ රුචි අරුචිකම් අනුව පුද්ගලයාගේ පෞරුෂත්වයේ අනුව බුදුජානක පාවිච්චි කරන්නේ කුසන්ති පස්සා උපදිම්පටිච්ච. යාගේ උපදි සම්පත්‍ය වල හැටියට යා භවයේ මමයා ගොඩනගා ගන්න කිට්ටු කරගෙන තියෙන අඩුම කැඩුම රාශියක් තියෙනවානේ. උපයාගත්ත ටිකක් මගේ කියා ගන්න නැත්නම් මම කියන સંદર્ભය මගේ කියන ආකල්පය ඇතිවීමට උදව්පකාර ගන්න ගන්න දේවල් වල හැටියට තමයි ස්පර්ශය සිද්ධ වෙන්නේ. ඒක නිසා මේ බුදුහාමසෝ පෙන්වන මේ කාරණාව නිසා කෙනෙකුට ප්‍රතිපදාවකට ඉඩක් තියෙනවා. හැම ස්පර්ශයක් පාසාම නිට්ටය වශයෙන්ම මේ කර්ම රැස් වෙනවා කියනවනේ න්යායට ගොඩේන්න පිටක් නැහැ. ගොඩේන්න ඉඩක් නැහැ. මොකද ඒක නිට්ටය නිට්ටය නියත ගතික කියන පත්තර වැඩන. නමුත් ਸਰවචනන්ත එහෙම කියන්නේ නැහැ. ਸਰවචනන්ත සඳහන් කරනවා එකම ස්පර්ශයකින් එකම පුද්ගලයාට තුන් අවස්ථාවක මනාපමනාප නැත්නම් ඒ දෙක අතර මැද වෙන්න පුළුවන්. නැත්නම් පුද්ගලයා තුන් දෙනෙකුට තුනක් වෙන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍ය අපි එදිනදා ජීවිතයට අදාළ ප්‍රශ්න නෙමෙයි මේවා ඉතින් ධර්මය පිළිබඳ ගැඹුර. මේක තමයි අපි මේ විවේකීව පැත්තකටලා වාඩි වෙලා අහගෙන ඉඳලා මේක වෙන්න පුළුවන් දෝ බැරිදෝ කියලා අපි සාකච්ඡා කරන එක තමයි අහන්නේ කරචුත මේ ඥානය එම් සාකච්ඡා කරගන්න එක ඇතුළත චින්තාමය ඥානයකට වැටෙනවා. ඊට පස්සේ ඒක භාවනාවට දාලා බලලා ඒක එහෙමද මෙහෙමද කියලා බලන එක භාවනාමය ඥානයක් වෙනවා. ඒ නිසා අපි ස්පර්ශය ගත්තොත් මේක ඊයේ ගත්ත නිදර්ශනයම අපේ අත්දැකීමකට නැත්නම් රූපකයකට කරගත්තොත් හුස්මක් දිහා එක සැරයක් අහම්බෙන් වගේ බලන කෙනෙකුත් ඊටාම සතිමත් හුස්ම දිගට බලාගෙන මුලමදාක බලවල ඉන්න කෙනෙකුට ඒ හුස්ම පිළිබඳව ඇති වෙන චේතනා රාශි වශයෙන් වෙනස් වෙනවා. මම නැවතත් කියනවා එකම හුස්ම එනකන් අපි සාමාන්‍ය ලෝකයේ හඳුනන ආනාපාන නැත්නම් ආශ්‍රද ප්‍රශ්වාස එහෙම නැත්නම් බිබිව හැකිලිම එහෙම නැත්නම් මේ වම දකුණ කියලා කියන ඒකාකාරී වැඩ පිළිවෙල දිහා ඊ타ත්ම සාවධානව නැත්නම් අපි පච්චනේ පාවිච්චි කරන සතිය කියලා සතිය යුක්තව බලන්න හිටියොත් පළවෙනි හුස්ම දිහා බලන හැටියට වැඩිය වෙනසක් ඒක පිළිබඳව කරන ස්පර්ශය පිළිබඳව වෙනස් චේතනා වෙනස් සංස්කාර වෙනස් කර්ම රැස් වෙන්න පුළුවන් දෙවෙනි ආශාසය තුන්වෙනි ආශාසය හතරවෙනි ආශාසය පස්වෙනි ආශාසයේදී ඒක නිසා කෙනෙක් දල්වාගත් වීර්යකින් සහ අඛණ්ඩ සතියකින් ගත කරනවා නම් ඒ කෙනා කවදා හරි නිගමනය කරාවේ එක ප්‍රස්වාසයක් දෙවෙනි ප්‍රස්වාසයකට සමාන නැහැ එන්නේ එන්නේ ප්‍රසආසය වෙනස්කම සිද්ධ වෙනවා ප්‍රසආසයකදී තමන් දක්වන ආකල්ප චේතනා සංස්කාර රැස්වෙන කර්මවල විශාල වෙනසක් සිද්ධ වෙනවා මේකට ਸਰවඥාන්සේ විපරිණාමය අනිත්‍යතාවය කියලා සඳහන් කරලා තියෙනවා ඉතින් අනිත්‍යතාවය ඒ කියන්නේ අනිත්‍ය ලක්ෂණය අනිච්ච අනුපස්සන ඥාන පහළ වෙන්න නම් යෝගාවචරය එකම ස්පර්ශයකට නැත්නම් එකම අත්දැකීමකට එකම ආරමුණකට එකම නිමිත්තකට ලක්ෂ කෝටි වාරයක් හිත යොදමින් බලන්න ඕනේ මේ අත්දැකීම මේ නිමිත්ත මේ අරමුණ දිහාම බලන ඉන්නකොට මගේ හිතේ මොන මොන පෙරලි සිද්ධ වෙනවද චෛතසික වශයෙන් අපි චෛතසිකපත චේතනා කියමු චේතනා වශයෙන් කොච්චර පෙරලි වෙනවද කර්ම කොච්චර විදිහට වෙනස් වෙනවද සංස්කාර කොච්චර විදිහට වෙනස් වෙනවද කියලා ඒ අරමුණ දිහාම බලාන ඉඳලා ඒ විපරිණාමයේ බලා සිටීම තමයි අපි එදිනදා ජීවිතේ නොකරන භාවනා ජීවිතේදී කරන යෝගාවචරයක් විසින් කරන එදිනදා ජීවිතය ගත කරන පු탁ජනෙක් නොකරන දේ. ඉතින් අන්න මෙහෙම බලාන ඉන්නකොට අපි ඊයේ මතු කරගත්තා නිසල්මනේ විශේෂයෙන්ම හොඳට පිං ඇති හොඳ සීලයක් ඇති හොඳ එළඹ සිටි ගතියක් ඇති ලෑස්ති වෙලා ගිහිල්ලා මේක බලාගෙන හිටියොත් ශබ්ද නැහෙනවම නෙවෙයි හිතවිලි නොයනවාමත් නෙවෙයි වේදනාවක් නැතුවමත් නෙවෙයි ලදලද අවස්ථාවේ ඒ ආස්වාද ප්‍රසආසයාගේ ඇසිරීම රටාව භූමිකාව බලාගෙන හිටියොත් බුද්ධජානනාංශී කියනවා උඹටත් එකයි මටත් එකයි එන්නෙන් ආශාසයේ සංසිද්ධ. ඒක මේ මේ චිත්ත නියාම ධර්මයක්. එකම අරමුණක් දිහා බොහෝ වෙලා බලන ඉන්නකොට ඒකේ සංසිඳීමක් සිද්ධ වෙනවා. ඒ සංසිඳීම අපට කියන්න පුළුවන් මම දේශනාවේ අවසාන කොටසදී ඒකටයි අවධානය යොමු කරේ චේතනාවන්ගේ සංසිඳීමක් ස්පර්ශයන්ගේ සංසිඳීමක් කර්ම රැස්වීමේ සංසිඳීමක් සංස්කාරයන්ගේ සංසිඳීම. ඉතින් දක්ෂ යෝගාවචරයා ඒ සංසිඳීම බාධාකින් තොරව දිගට යණ්ඩා තිනවා. ඒ මොකද ඒ යෝගාවචරයට එහෙම වගකීමක් එන්නේ මේ කර්මයන්ගේ සංසිඳීම සිදු වෙනකොට ස්පර්ශයන්ගේ සංසිඳීම වෙනකොට චේතනාවන්ගේ සංසිඳීම වෙනකොට මහා පාළු ගතියක් එනවා. මහා අසරණ ගතියක් දැනෙනවා. මහා ඒකාකාරීකමක් දැනෙනවා. මහා තනි ගතියක් දැනෙනවා. මගේ වචනෙන් කියනවා මහා මුස්පීන්තුවක් දැනෙනවා. මහා කාලකන්නිකමක් දැනෙනවා. ඉතින් යෝගාවචරය කරන්නේ මේක මේ මායя මේ කරන මාරසේනාවන් වලින් මේ කරන කම්මැලිකම ලොකුවට කල්පනා කරලා අර අරමුණ දිහා බලා සිටින් පැත්තක දාලා කම්මැලිකම නිසා නැගිටලා යනවා. ඊළ කියන ආනාපාන මට හරියන්නේ ඒක ටිකක් වෙලා යනකොට දැක් තියෙනවා ඉතින් මට බය භාවනා කරන්න. එහෙම නැත්නම් මේ කම්මැලිකම නිසා නොයි නොදැනිච්ච හිතිලි රාශි රාශි එනවා වගේ තේරෙනවා. නොදැනිච්ච වේදනා රාශි රාශි එනවා වගේ තේරෙනවා. නැහැච්ච සත් ඇවිල්ලා කරදර කරනවා වගේ තේින්න නමුත් යෝගාචරය දන්නේ නැහැ. මේ හිතවිලි මෙච්චර බලවත් වෙන්නේ අර බලාගෙන ඉන්න අරමුණේ ස්පර්ශයන් තුනී වෙන නිසායි. චේතනාවන් තුනී වෙන නිසායි. ඉතින් යෝගාවචරය කරණ තියෙන ධ්‍යාන සංසිඳනා වූ චේතනාවල් වල ස්පර්ශයන් වල සංස්කාර වල කර්ම වල හැකිතාග්‍යවම් කරන පැත්තට යන්න පුළුවන් නම් අන්න යෝගාවචරයේ යෝග කර්මයේ දක්ෂකම. මේකට මම මෙතෙන්ද ගෙනාවේ අද මාතෘකාවට විශේෂයෙන් බහින්ද ඉස්සර වෙලා සර්වචනාංශයේ මේ සංසිද්ධිය පෙන්නලා දෙන වටිනා බුද්ධ දේශනාවට සම්බන්ධ කරලා මේක නිසකව යෝගාවචරගේ හිතේ තැම්පත් කරන්න ඕන නිසා. සර්වචනාංශයේ තිසමිතිය සූත්‍රයේදී කතනක සඳහන් කරනවා යෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති සෝ භූමි මහපුරිසෝති සෝද සිබ්බනි මච්චකා කියලා. ඒකෙන් සඳහන් කරන්නේ යෝ උභන්තේ විදිත්වාන යම් කිසි යෝගාවචරයේ අන්ත දෙක දැනගෙන. මේ අන්ත දෙක කියනකොට අපි සාමාන්‍යයෙන් දන්නේ අත්කලමතාන් යෝගාන්තේ සහ කාමසිකල්ලිකාන් යෝගාන්තේ කියන එකනේ. අර වචනාංශයේ බුදු වෙච්ච ගමන් දේශනා කරපු සම්මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ශ්‍රී මුකේ විවෘත කරපු ගමන් කිව්වේ ද්වේ මේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතප්පා. මහනි මට අන්ත දෙකක් පේනවා සර්වඥතා ඥාණයට පැවිද්දෙක් යෝගාවචරෙක් විසින් අනුගමතේ අනුමත කළ යුතු නැති. මාගේ හැරිය යුතු මොනවාද? කාමසුකල්ලිකාණ යෝගය සහ අත්තකිලම දාන යෝගය. ඒ වගේ සර්වඥාන්සේ පෙන්නනවා මුළු ලෝකෙම මේ වගේ අන්ත දෙකක් තියෙනවා. ඒ දෙක හොඳට දැනගෙන ඒව නැති කරන්නවත් මකන්නවත් නෙවෙයි කරන්න තියෙන්නේ. ඒ දෙක මැද තියෙන මධ්‍යම ප්‍රතිපදාව තෝරගන්න එකයි. එතකොට මේ තිසමිති සූත්‍රයේ සඳහන් වන යෝබන්තේ විදිත්තාන මජ්ජේ මන්තාන ලිප්පති කියන පද දෙකෙන් මේකම නැවත පුනරුච්චාරණය කරනවා මහණෙනි යම් කිසි කෙනෙක් අන්ත දෙක දැනගෙන මැද සංශ්ලේෂණය කරගෙන මේ අන්ත දෙක අතහැරීමෙන් ගන්න මැද සංශ්ලේෂණය කරන ඒකත් මහාන් තත්ත්වකමකට ගන්න නැතුව ඒකත් තණ්හාවට ගන්න නැතුව ඒකත් සක්කාය දිට්ඨියට ගන්න නැතුව එහි නොගැලී ගත කරන්න පුළුවන් නම් උන්දට මම මහා පුරුෂයයි කියලා කියනවා. එයා තණ්හාවට අහු වෙන්නේ නැහැ. මේ ශාස්ත්‍රය දන්නේ ඕනම කෙනෙක් මේ තණ්හාව නැමැති ගැටලන්නේට මේ තණ්හාව නැමැති ගෙතුම්කාරයට අහු වෙනවා. මෙන්න මේ මූල ධර්මයේ බුදුචානන්සේ දේශනා කරාට පස්සේ පන්සාලිසස ඇතුළතම දවසක සංඝයා වහන්සේලා සාකච්ඡාවකට නැත්නම් අපි කියනවා ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලගේ එකතු වෙලා ධර්ම සභාවේ ඒකට කියන කුතුහල ශාලාව කියලා එකට කියන්නේ. සංඝයා එකතු වෙච්චාම සාකච්ඡා කරනකොට ඒක හාමුදුරුවෝ කියන මේ බුදුහාමුදුරුවෝ මේ ගාථාවේ අර්ථය අපි පොඩ්ඩක් සාකච්ඡා කරනවා. ඒ කිය එක හාමුදුරුවෝ කෙනෙක් කියනවා ස්පර්ශයත් ස්පර්ශයේ හට ගැනීමත් තමයි අන්ත දෙක. ස්පර්ශයේ සමුදය නැත්නම් ස්පර්ශයේ ගෙවා දැමීම තමයි මැද. යම් කිසි කෙනෙක් මේ ස්පර්ශාගේ ගෙවා දැමීම මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගයේ හතරවෙනි ආර්ය සත්‍ය බව දැනගෙන ඒක කරනවා නැත්නම් ඒකට ක්‍රමසාවිදි හොයාගෙන කරනවා කරන අතරවාදී ඒකෙන්ම ඒකටවත් තණ්හා කරන්නේ නැහැ මානව ඇති කරන්නේ දෘෂ්ටි ඇති කරන්නේ නැතුව හිටියොත් ඒ කෙනාට තෘෂ්ණාව නැමැති මහුකාරීක ගැටලන්නේක ගැටේට හවු නැතුව බේරෙන්න පුළුවන් කියන අදහස. ඒ අතරම තව ප්‍රශ්නම මේ ගාථාවට වෙන අර්ථකථන පහක් දෙනවා. අර්ථකථන පහක් දීපම මේ අර්ථකථන දීප මේ හඳුළු අනිත් ප්‍රශ්නම හය දෙනාම බොහෝම වැදගත් කරුකටේතු ස්වාමින් වහන්සේලා. ඉති පිළිසෙට සැකයක් මතුවෙනවා දැන් මේ හයෙන් කොයි එකද හරි කියලා. ඊපස්සේ මේ ඔක්කොම කරන්න ගිහලා සරුවචනාංශ ළඟට ගිහිල්ලා හම්බ වෙලා අවසරයි ස්වාමීන් වහන්සේ අපි කුතුහල ශාලාවේදී මෙන්න මේ ඔබ වහන්සේ තිස්සමිතී සූත්‍රයේදී දේශනා කරපු මේ ගාථා ගැන සාකච්ඡා කරා. හය නම අර්ථ හයක් දුන්නා. මේකෙන් කොයි එකද හරියි? ඉතින් ඊට පස්සේ සරුවචනාංශේ කට උත්තර ගන්නවා. හය නම් අරගෙන කියනවා මහණි හයම හරි කියලා. මේක පිළිබඳ විස්තර අපි දෙකඳුවල කරපු භාවනා වැඩමුළුවේදී දවස් 10ක් විතර අරගෙන අපි මේක ගොඩක් සාකච්ඡා කරා. නමුත් දෙවෙනි හාමුදුරුවෝ කියන්නේ ස්පර්ශය ඒකාන්තයක් ස්පර්ශයේ මුල දෙවෙනි අන්තයේ මේ දෙක අතහැරිය යුතුයි. අල්ලන්න තියෙන ස්පර්ශයගේ ක්ෂය වීම, වැය වීම, Nirodha ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ. එහිවත් නොගැලී. ඒක මම අල්ලගත්තා කියලා මාන්නකාරකම් නොකර. මට විතරයි ඒක තේරුණේ අනික් අයට තේරුණේ නෑ කියලා ඒක මම අයනේ නොකර. ඒකට තෘෂ්ණා නොකර ගත කළොත් ඒ පුද්ගලයාට සුෂ්ණාවගේ අවිද්‍යාවගේ ගැටේට අහු වෙන්නේ නැතුව බුදුහාමුදුරුවෝ කියන මහා පුරුෂ තත්ත්වයට යන්න පුළුවන්. ඉතින් අපි ආනාපානය කරනකොට ඊයේ අපි ගත්ත දේශනාවේ සාරය අරගත්තොත් නොදන්න හිත හදාගත්තේ නැති ආධිකම්මික යෝගාවචරයට ආශ්වාසයේ මැද ස්පර්ශය අහු වෙන්නේ ගොරෝසුම ටික විතරයි. ප්‍රශ්වාසයේ ප්‍රශ්වාසය කියලා අහුවෙන්නේ ගොරෝසුම ටික විතරයි. ඉතින් ආ ඊට පස්සේ අන්තංගට ආනාපානිය අදාහුණයි කියලා අර ආශ්වාසයේ මදාරිය ප්‍රශ්වාසයේ මදාරිය අපේ ලොකු ශාංශ පාවිච්චි කරන විදිහට නාස්පුඩු පුරවාගෙන යන කොටස අල්ලගන්න. ප්‍රශ්වාසෙත් නාස්පුඩු පුරවාගෙන යන කොටස අල්ලගෙන ගුරුවරයාට දීලා කියනවා මට ඉඳගත්තට පස්සේ ටික වෙලාවක් ගියාම ස්වභාවයෙන්ම හුස්ම ගන්නවා මම දැන් ආශ්වාසය මෙහෙමයි ප්‍රශ්වාසය මෙහෙමයි කියලා අල්ලන්න පුළුවන්. ගුරුවරයා මේක හොඳට සාතික කරන කියනවා දැන් එහෙමනම් ආස්වාසේ හටගන්න පොඩ්ඩක් බලන්න කියනවා. ආස්වාසයගේ සමුදේ බලන්න කියනවා. ඉතින් යෝගාවචරයට සිද්ධ වෙන එතකොට ආස්වාසේ එන්නත් ඉස්සර වෙලා සතිමත් වෙලා මතුවෙමින් එන පහළ වෙමින් එන සම්භවයේපත් වේගෙන එන ආනාව ආස්වාසේ බලන්න හිටියොත් යාට කියන්න පුළුවන් වෙයි ගෝලය ගුරුනාංශ ළඟට ගිහිල්ලා වෙලාවක මට දැන් හට ගන්න හැටි සහ හටගත්ත ආස්වාසේ දකින්න පුළුවන්. නැත්නම් ආශ්වාසය සහ ආශ්වාසය හට ගැනීම දෙකම දකින්න පුළුවන්. ප්‍රශ්වාසය සහ ප්‍රශ්වාසය හට ගැනීම දකින්න පුළුවන් කියලා මේක සපේලා කියන්න පුළුවන් නම් ඇත්තටම යෝගාවචරයාගේ යෝග කර්මයේ කල යුත්තමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මංජේ සූත්‍රයේදී සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට ආශ්වාසයත් අල්ලලා ආශ්වාසයේ හට ගන්න තැනත් අල්ලන්න පුළුවන් නම් අනිවාර්යයෙන් මේ පුද්ගලට ආශ්වාසයේ ගෙවන් ගෙවන් වෙන පැත්ත දැක ගන්න තරම් හිත සංවේදී වෙනවා. ප්‍රශ්වාසෙත් මැද අල්ලගෙන ප්‍රශ්වාසෙත් මුල අල්ලන්න පුළුවන් වුණා නම් ඒ කෙනාට ප්‍රශ්වාසය අග දැක ගන්න පුළුවන් වෙනවා කියන එක චිත්ත නියාමය. ඒසම් ගුරුවරයා කියනවා ඉස්සලා ආශ්වාස කියන ප්‍රශ්වාස කියන ගොරෝසු දේ අල්ලලා බොහෝමත්ව සංසුද්ධින් හැක් පිට හැක් තියාගෙන ඊ타මත්ම සූක්ෂමව ආශ්වාසය හටගන්න හැටි බලන්න පොඩ්ඩක් තව පටිසබ්ද කරගන්න. ප්‍රසවාසයත් අල්ලගෙන ප්‍රසවාසයේ මුල අල්ලන්න හොඳට පටිසබ්ද කරගන්න. ඒක හොඳට ඕක බලන් ඉන්න. ආශ්වාසයේ හටගන්න බලන්න සතිය සියුම් වෙන්න වෙන්න. මේක පිම්බීම හැකීමටත් එච්චරයි කොයි එකෙත් එච්චරයි. සියුම් වෙන්න වෙන්න ඒ සියුම් වෙච්ච හිතට සියුම්ම පටන් ගන්න ආශ්වාසයේ ගොරෝසු වෙලා ගෙවන් වෙන තැන නොදක ඉන්න බැරි වෙනවා. ප්‍රසවාසයේ ප්‍රසවාසය අල්ලගෙන ප්‍රසවාසයේ මුල දකින්න තරමට සූක්ෂම සතිය ඊටාත්ම සියුම් සතිය ඇති කරපෙන්නට ප්‍රසවාසයේ අග දැකීම නොදක ඉන්න බැරුව යනවා. මෙන්න මේ දේ වෙනකොට වෙන්නේ මොකද්ද? මෙච්චර සැලකිල්ලකින් මුණට මුණ දාලා ආශාස ප්‍රසවාසය බලනකොට මේ ආශාස ප්‍රසවාස දෙකම සංසිඳෙන්න පටන් ගන්නවා. අන්නේ සංසිඳන වෙලාවේදී තමයි යෝගාවචරයට ගොඩාක් මේ අතුරු ආන්තරා කලබල රාශියක් එන්න වගේ පටන් අර ගන්නවා. ඒවා බොහෝ විට මනෝමය. ජීවෝගාචරයක දන්නේ නැති වුණොත් වෙන්නේ අර අතුරු ආන්තරා ටික ආය අනාගෙන අර ලස්සනට ගෙවම් කරමින් තිබුණු මේ ස්පර්ශයන් චේතනාවන් සංස්කාර කඩාගෙන මට දැන් ශබ්ද ඇහෙන්න පටන් ගත්තා දැන් මම මොකද කරන්නේ මට දැන් හිතිවිලි එන්න පටන් ගත්තා දැන් මම මොකද කරන්නේ මට වේදනාව එන්න පටන් අරගත්තා කියලා ඇත්තටම එනවම ඒක ගොඩක් වෙලාවට අර බෙරේ හොඳට පදන් වුණාට පස්සේ පොඩි තට්ටුවක් කෙරුවත් හයියෙන් ශබ්ද ඇහෙන්න වගේ හිත හොඳට සංවේදී වුණාට පස්සේ වෙනද කයේ තියෙන පුංචි වේදනාවක් පවත් බරපතල විදිහට දැනෙනවා. හොඳට අවධානය වැඩි වුණාට පස්සේ වෙනද ඇහිච්ච පුංචි බලාගිරා නලා ශබ්ද පවා හොඳට කීං ගාල ශබ්ද එනවා. පුංචි වේද හිතවිලි බල ලොකුවට වෙලා පේන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය දැනගන්න ඕනේ මේ මායාව විසින් මාර බල වේගයක් වශයෙන් නැත්නම් මානසේනාවක් වශයෙන් මේ සංසිඳවාගෙන යන ප්‍රස්වාසය කඩලා හිත අන්දමන්ද කරන්නයි හදන්නේ මං කාටද ඡන්ද දෙන්න ඔය පිටින් ඉන දේවල් වලට කලබල වෙලා ඒකට චක්නඩු කියාගෙන චෝදනා කරන එකද එහෙම නැත්නම් ඒ අල්ලපනල්ලාස්සේ හිමීට ගෙවෙමින් පවතිනා වූ ආශස් ප්‍රසාසෙන් බලනවාද කියන එක තේරුම් ගන්න මනුස්සයාට සත්පුරුෂයයි කියනවා තේරුම් ගත්තේ නැති එකාට අසත්පුරුෂයයි කියලා කියනවා එච්චරයි කියන්න තියෙන්නේ ඒ මම කියප එකක් නෙමෙයි බුදුහාමුදුරුවෝ කියප එක. ඉතින් අපි සංසාර කොච්චර කල් අසත්පුරුෂ වෙලා ඉඳලා තියෙනවද කියලා බලන්න. ඒ ආනාපානේ සංසිඳීගෙන යනකොට අපි කියනවා බෑ ඉඳගෙන ඉන්න බෑ මේ වේදනාව එනවා. වෙනද නැති ශබ්ද වගේක් ඇහෙනවා. වෙනද නැති විදිහට හිතවිලි එනවා. ඒක කාටවත් වෙන දෙයක්. ඒක භාවනාවේ දියුණුව දක්වන අංගයක්. මම එතෙන් දෙන්නම් තව ටිකක් වෙලා. ගියාට පස්සේ කොහොමද ඒක වෙන්නේ කියන්නේ. නමුත් එතෙන්දී යෝගාචරය දැඩි ඉවසීමේ ශක්තියකින් දැඩි සතියකින් දැඩි සද්ධාවකින් දැඩි වීරියකින් අර ගෙවන් වෙන ආශාර ප්‍රසආස දිහා බලාගෙන ඉන්නවනම් එයා කරන්නේ අර ස්පර්ශයේ ක්ෂය වීම, වැය වීම, Nirodhe දැකීමේ මධ්‍යම ප්‍රතිපදාට වැඩෙනවා. මේක කවදාකවත් බාධා නැතුව කරන්න බෑ. දහසකුත් එකක් බාධාවල් වෙනවා. ඒ හැබැයි ඔක්කොම පුෂ් වේවා. ඔක්කොම නිකන් උලම් බෝල විතරයි. ඔක්කොම නිකන් සබම්බුළු වගේ දේවල්. ඉතින් යෝගාවචරය ඒව ගැන ලොකුවට සලකන්න පටන් අරගත්තොත් අර කර්මයෙන් සිවුම් වේගෙන යන අසත්පසස කැදෙනවා. ඉතින් යම් දවසක යෝගාවචරය මේ ආස්වාද ප්‍රසවාස දෙකේ ස්පර්ශය චේතනාවලින් අවුල් කරන්නේ නැතුව මම නැවතත් අවධාර්ණය කියන අලුතෙන් පහල කරන චේතනාවලින් අවුල් කරන්නේ නැතුව එහෙමම ගෙවෙන්න දෙන්න යනවනම් එතන ස්පර්ශාගේ නිරුද්ධ වීමක් සිද්ධ වෙනවා. චේතනාවන්ගේ නිරුද්ධ වීමක් සිද්ධ වෙනවා. සංස්කාරයන්ගේ නිරුද්ධ වීමක් සිද්ධ වෙනවා. කර්මයේ නිරුද්ධ වීමක් සිද්ධ වෙනවා. ඒ යෝගාවචරයට තේරෙනවා සංසාරේ පුරාට ගినాපු මෝහ පටල. චිත්තක්ෂණ චිත්තක්ෂණ පාසලුණු ගෙඩියක පොතු වරිනා වගේ දැන් ඇදෙන්න පටන් ගන්නවා. ඉසල චිත්තක්ෂණේ දෙවෙනි එකට ගන්න දෙනවා. දෙවෙනි චිත්තක්ෂණය තුන්වෙනි කර ගැම්ම දෙනවා. අදිෂ්ඨාන ශක්තියකින් හැබැයි මෙතෙන්දී යෝගාවචරයට මේ සද්ධා විරිය සති සමාධි වලට අමතරව තද බල යෝනිසමංචකාරයක් අවශ්‍යයි. තද බල භාවනා මෙහෙවීමක් අවශ්‍යයි. හැබැයි මේක හැමදාම ඕනේ නැහැ. එක දවසයි ඕනේ කරන්නේ. එක දවසක මේ කලාව ඉගෙන ගත්තොත් එයාට තේරෙනවා මායя මොන්න දහංගට දැම්මත් බුදුහාමුදුරු දිනනවා. අකුසල ධර්ම මොන්න තරම් බාධා කරත් කුසලයේ දිනනවා. කුසලයේ බලවත්. ඒක සර්වචනාංශයේ හොඳටම දන්නවා. නමුත් අපි අවාසනාවන්ත ක්‍රමත අපි නිතරම අකුසල සමාදන්නේ જાතියක්. පිච්චි වැරද්ද ගැන කල්පනා කර කර පශ්චාත්තාප වෙන නිසා කුසල් මුළු ගැන්විලා තියෙනවා. කුසල් විලි ගැන්විලා තියෙනවා. කුසල් කෝල වෙලා තියෙනවා. අපේ සම්පූර්ණ චින්තන රටාව හැදිලා තියෙන්නේ වැරද්ද ගැන කතා කරලා. අපේ භාෂාවෙන් නෑ බෑ කියන දෙක අපේ ශබ්ද කෝෂයෙන් නෑ බෑ කියන දෙක අයින් කරන්න. ඇති යකි සංඥාව ගන්න ඕනේ මෙතෙන්ට ආවනම් මට. ওই ටික මොකක්ද? මේ ටික මම දැක්කම මම ඉදිරියටත් කරනවා කියලා. අපි හිතමු මේ ස්පර්ශයේ ගවන් කිරීම තමංගේ එකම પરමාර්ථය එකම ප්‍රතිපදාව එකම මධ්‍යම ප්‍රතිපදාව කරගෙන යන්න පටන් අරගත්තොත් යෝගාවචරයේ එතනදී යෝධ බල යෝධ වීර්ය ශක්තිය ලැබෙනවා යුද බිමේදී ලේ දැක්කට පස්සේ ගැම්ම ගන්න සෙබලෙක් වගේ තෝ කණා කියාගෙන යනවා ඉස්සරහට මාර්යාගේ මාර්සේනාවත් එක්ක. අන්න එතනදී තමයි ඒ යෝගාචර තුනේ ධර්මයේම තියෙන ධර්ම ශක්තිය. ඒක කුළු ගන්න ගන්න වෙන කෙනෙකුට බෑ. තමන්ම කරගන්න. හැබැයි එතෙන්ද ගිහිලා පාවා දෙනවා නම් එතෙන්ද ගිහිලා කරාරිනවා නම් මම දන්නේ ඒකට මොකක්ද වචනේ හොඳ එක කියලා මම කලින් නම් කිව්ව අසත්පුරුෂය කියන වචනේ තවත් වචන මට මෙහෙම බණ කියනකොට අහුවේ. අපි මෙතෙක් කෙරුවේ ආන්නේ දෙන්න කියලා පාවා දුන්නා. දැන් බෑ කියලා පාවා. පාවා දුන්නාට පස්සේ ආයෙ බින්දුවට වැටෙනවා. මේක සහ නයින් සහ නිමන් ක්‍රීඩාවේ දෙල්ලම තියෙනවා. නහයගේ කටට වැටුණොත් බින්දුවට වැටෙනවා. ඉනිමගේ කටට වැටුණොත් ටක් ගාලා සට්ටු තුන හතරක් පයි. ඉතින් අපි ඔක්කොම එකතුල එකම බත් ඇලි ඒ බත් කාගෙන එකම පැදුරේ භාවනා කරාට සමහරු ඉනිමගේ දිගේ ටුට් ටුට් ටුට් ගාලා නේද. සමහරු නයින්ගේ නයින් වහ ඉනිමන් ක්‍රීඩාව දන්නවයි කියලා මම හිතනවා. ඉති ගන්නාම කියන බුදුහාමුදුරුවෝ දෙන්නේ උඩ දෙකක් කියලා තියෙනවා. අපි ඔක්කොම එකම සතිපට්ඨාන වැඩි එකෙක් බිම වැටුණා එකෙක් උඩ ගියා කියලා. මේකත් කර්මයි. මේ සෙල්ලම කර්මයි. ඒක බුදුහාමුදුරන්ට අයිතිවාසිකම මොකුත් නැහැ. මට අයිතිවාසිකම මොකුත් නැහැ. ඒක හැටි. නමුත් නැවත නැවත දාන්විත විසිකරන්න ලැබෙන ලැබෙන ලකුණු අනුව ආපහු යන්න. එනිසා කොයි වෙලාවක හරි මේ යෝගාවචරයා මේ යෝ උබන්තේ විදිත්වාන ස්පර්ශයත් ස්පර්ශයේ හට ගැනීමත් දැනගෙන ඒක ගෙවම් කරලා ඒක ඉක්මවලා ඒක විනිවිදලා ස්පර්ශයේ ඡය වෙන තැන දිගට පුහුණු කරන්න ඕනේ ඒකට මාන්න කරන්න නැතුව ආඩම්බර වෙන්නේ නැතුව ඒක මේ පෞරුෂ මේ මාන්නකාරකමට මම එනේ වඩන තණ්හාමාන දිටි වඩන්නේ නැතුව මේක පුහුණු කරොත් මේ මුලත් මැදක් කියන දෙක ගැටලමින් මෙතෙක් අරගෙන ගිය තෘෂ්ණාවට ඒ තෘෂ්ණාවේ දැල ඇරිලා හිස්තනක් ඇවිල්ලා අග දැක ගැනීමේ ඡය වීම දැක ගැනීමේ නිරුද්ධ වීම දැක ගැනීමේ වැය වීම දැක ගැනීමේ ක්‍රීඩාංශයක යෝගාවචර වැඩෙනවා විනෝදාංශයට වැඩෙනවා ඉතින් මේක ස්පර්ශයේ විනෝ ගෙවන්න මේ විතරක් නෙවෙයි අපි කලින් ගත්ත වචන මාලාව ගත්තොත් චේතනාවගේ ගෙවන් කිරීමක් සිද්ධ වෙනවා සංස්කාරයන්ගේ ගෙවන් කිරීමක් සිද්ධ වෙනවා. කර්මයන්ගේ ගෙවන් කිරීමක් සිද්ධ වෙනවා. ඒ නිසා කර්මයන් අපි කලින් කරලා තියෙන ඉඩ තියෙනවා මේ චිත්තක්ෂණේ සතිය වැඩි වෙන්නේ නැත්නම් මේ ආනාපානය පිළිබඳ මනාපන්නාපකම් පහළ වෙන්නත් ඉඩ තියෙන ඉඩ තියෙනවා නමුත් යෝගාවචරයේ සද්ධාවේ සති සමාධි ප්‍රඥා එල්ල වෙච්ච ප්‍රමාණය හැටියට එයාට මේ ලද ඉදිරිපත් වෙච්ච අවස්ථාවේදී තමන් රැස් කරන කර්ම ප්‍රතිපදාවේ දියුණුව අනුව එහෙම කරන්න පුළුවන්. විනාශ කරගන්න පුළුවන්. මෙන්න මේ ඉඩේ විතරමයි නිවනට ඉඩ තියෙන්නේ. කවුරු හරි කියනෝ නම් නෑ කර්මයක් කළොත් අනිවාර්යයෙන් මේක විඳවන්න වෙනවා. ඉතින් මම මොකද කරන්නේ? දැන් මම ඉතින් වෙලා තියෙනවා කියලා ඇත්තටම උට විඳවන්න වෙනවා. වෙන කෙනෙක් කියනෝ නම් කර්මය කියලා දෙයක් ඇත්තේ නෑ ඕනම කෙනෙකුට නිවන් දකින්න පුළුවන් කියලා ඒකත් කවදාකවත් මේ ලෝකෙ වෙන්නේ නෑ. ඒ නිසා මේ කර්ම ශක්තිය කර්ම කියන මාතෘකාව හරියට යොදව ගන්නේ එකක් මම මේ වෙලාවේ මතක් කරනවා හොඳට මතක තියාගන්න තමන් පිළිබඳව මේ පරිශ්‍රණය කළා යම් ප්‍රමාණයකට විනිශ්චයකට එන්න පුළුවන් වුණාට තව කෙනෙක් ගැන පිළිබඳව හිතනද කිසිම අයිතිවාසිකමක් හෝ හැකියාවක් තමන්ට නැහැ. එතන අනුන්ගේ සීනි කරන්න යන්න එපා. අනුන්ගේ ගන්සවා බිස්නස් වලට අත තියන්න යන්න එපා. අනුන්ගේ නඩු අහන්න යන්න එපා. වැඳලා කියන්න මේ මගේ නඩුවත් විඳ ගන්න බැරුව ඉන්නේ. ඕගොල්ලෝ දන්න ක්‍රමයට භාවනා කරලා බේරගන්න මට විනිශ්චය කරන්න ඉඩක් නැහැ. දවසක් මේවා කියන නිසා මම බැනුමුත් අහන්න ඉඩ තියෙනවා. නමුත් මේ කාරණාව ඉස්ත වෙනවා නම් බැනුමක් තමයි. මල් අයියා කෙනෙක් ඇවිල්ලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේට කතා කරලා කියනවා අනේ ස්වාමිදරුවනේ අපේ තාත්තා අපිට බුදුලි ඉතු කළ මරනවා. ඒ වුණාට මගේ සහෝදරයා සියල්ල අල්ලගෙන බදාගෙන කරනවා. ඒ නිසා යාගේ වැටෙනවා පොලිසිය. යාගේ වැට තමයි සීළු බලධාරී. ඉතින් බලන්න මට අසාධාර්ණයක් සිද්ධ වුණේ. අනේ සුදු ස්වාමීපුත් දේවපුත්යන් වහන්සේ මට මේක විශ්ලේෂණය දෙන්නේ. ඒ ස්වාමීන් අර මනුස්සයන් අහන උඹ කවුද මාව පෙරක දూరుවෙක් කිව්වේ කියලා. මම පෙරක දూరు නෙවෙයි. මම නඩුව අහන කෙනෙක් නෙවෙයි. ඉතින් අර මනුස්සයා කරන්නේ ඉස්සලා මේ අපෙරක දూరుවෙක් කරලා ඌට අනේ ගහන්න හදන්නේ. අනේ ගහන්න ඉස්සලා කියන්නේ නැහැ මන්ට එහෙම පෙරක දూరుකමක් කවුරුත් මට දීලා නැහැ. නැත්නම් ඒකට ගෙවලා ආණ්ඩුව ගත්තේ ඉන්නේ ඒ කරගන්න බිස්නස් එක මගෙත් එක්ක ඉන්නේ. ඒ අනුකම්පාවේ රහිත කතාවක් නෙවෙයි. මේකේ යටි නූල අපි ළඟට hina වෙලා යහපු වෙලා ඉන හැම කෙනෙක්ම ওই වගේ කන්තියක් තමයි අරගෙන ඉන්නේ. ඉතින් අපි හිතන අපිට ලොකු තත්වයක් නෑ දෙන්න හදන්නේ. ඉතල පෙරක දෝරු කෝට් එක දාගන්නවා. ඊට පස්සේ නඩු විසඳන්න යනවා. ඒක පාක්ෂිකව. ඊට පස්සේ අර මනුස්සයා ගෙවන්න තියෙන කර්ම රාශියම Taman යගේ දාගන්නවා. ඒ නිසා කර්ම વિશે ඒ වගේ අපි කියනවා ඒවට සදාචාරාත්මක ආචාර විද්‍යාව පැත්තකිනුත් අපි පරිශ්‍රම වෙනවා. ඒ වගේම පෙර කරපු කර්මයක් හෝ වේවා මේ වෙලාවේ කරන කර්මයක් හෝ වේවා ඒකට විපාක දෙනකොට ඒකට මුණ දීමේ ශක්තියකුත් හොඳට භාවනා කරපේකනට භාවනා නොකරපේකනට වැඩිය වෙනස් වෙනවා. ඒක හොඳට විස්තර කරලා තියෙන නිසා බුදුසසුනේ කර්ම විශේෂය නියතවාදීව නෙමෙයි දේශනා කරලා තියෙන්නේ. බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා නියතවාදී කියලා එකක් අසවලසවල් කර්ම කරුවොත් අසවලසවල්දී වෙනවාමයි කියලා කියන්න ගත්තොත් ඒ කිසිම කෙනෙකුට නිවන් දකින්න ඉඩක් නැහැ. අපි ඒ තරම් නරක කර්ම කරලා තියෙනවා. කිසිම කෙනෙකුට කොට එන්න ඉඩක් නැහැ. මේකේ තියෙන අන්තිම භයානක අන්තවාදී කතාව තමයි මේ දේවවාදී ආගම් වල කියලා තියෙනවා ඔබ දෙයයන් ආංශයට විරුද්ධව ඇදහිල්ලට විරුද්ධව කටයුතු කරොත් උඹ සදාකාලික අපායට යොමු කරනවා කියන්නේ. උට කිසිම ආයෙ chance එකක් නැහැ. හරිම සදා. එක සැරයක් තියන්න ආසර උඹ වැඩ පලාගන්න කියලා කියලා වර්ත වචන කටවරද්ද ගත්තොත් සදාකාලික අපායට මොඩ ඉන්න බෑ. බුදුන්සේ කියනවා බුදුන්සේ සඳහන් කළ තියෙන එහෙම දෙයක් මේ ලෝකේ නෑ ඔක්කොම වෙනස් වෙනවා. උඹ ආනන්තරිය අක්ෂල කර්මයක් කරලා දීප්පත් උඹට ලබනාත්මේ අලුතින් අවස්ථාවක් ලැබෙනවා. උඹ පන්සිල් කඩලා දීප්පත් දසකුසල් කරලා තිබ්බත් අනන්තරිය නොවේ නම් ඊගා චිත්තක්ෂණි සුද්ධ අවස්ථාවක් ලැබෙනවා. එimhe සුද්ධ අවස්ථාවක් නැත්නම් අපි ඔක්කොම දැනටම එක්ක අපායට එක්ක දිවි ලෝකෙට තීන් වෙලා හමාරයි. එහෙම එකක් නෑ. මේ නිසා අපිට මේ කර්මයේ වේමත්තතාවය කියන එක කර්මයේ විවිධ විදියට බලපෑම විවිධ විදි ක්‍රියාත්මක කරන හැටි දිහා අහඬ සිද්ධ වෙනවා අහලා තේරුම් අරගන්න සිද්ධ වෙනවා මුලින් නම් ටිකක් අමාරු වෙයි මුලින් මේක අදහන එකක් නෑ. මොකද අම්මල තාත්තලා අපිට බොරු ගොඩාක් උගන්වලා දීලා තියෙනවා. ඉස්කෝලවල බොරු ගොඩාක් උගන්වන නිසා අපේ තානේ ඉන්නේ මේ කර්ම කෙරුවොත් අනිවාර්යයෙන් මේ විපාක ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි දැනටම අපායට යන්න પાස්පෝර්ට් එක හදාගෙන තියෙනවා. මැරෙන්න පමහ විතරයි තියෙන්නේ. ඒ සමහරු කියන අම්මෝ කොච්චර જાති කරුවක්වත් මේ බුද්ධ කල්පෙනම් අපිට නිවන් දකින්න බෑ සැකයි මෛත්‍රී බුද්ධ සාධනවත් කරන්න පුළුවන්ද කියලා සැකයි කියලා අර තමන්ගේ කර්මයේ සමාදන් වෙමින් ඒකම කතා කර කර ජීවත් වෙනවා ඉතින් මේ මනුස්සයට ඇත්තටම බෑ කොහොමඩක්වත් බෑ මොකද තමා විශ්ින් තමන් කෙලසගෙන තියෙනවා අන්න මේ කෙලෙසන්ද නෙවෙයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ අන්න මේ කෙලෙසන්ද නෙවෙයි සද්ධර්මයක් දේශනා කරන්නේ අන්න මේ කෙලෙසන්ද නෙවෙයි මේ සංඝ රත්නයක් ලෝකේ පහළ වෙලා තියෙන්නේ අන්න මේ හිත කෙලෙසන්ද නෙවෙයි සීලය කියලා එකක් තියෙනවා ඉතින් අපි දැන් බුදුන් අදහන ධර්මයේ අදහන සංඝයා අදහන සීලයක් අදහන පිටසක් වශයෙන් අපි බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන මේ කර්මයේ වේමත්තතාවය බලලා පිච්ච කර්ම තියෙන්න පුළුවන් දැන් කරන කර්මයක් තියෙන්න පුළුවන් අපිට තියෙනවද මේකෙදි මේ බුදුහාමුදුරන්ගේ විශේෂ මධ්‍යම ප්‍රතිපදාව කියන බලවත් බේත පාවිච්චි කරලා අර කර්ම බලය අඩු කරගෙන අපි ගත්ත ශ්‍රද්ධාවිරිය සති සමාධි බලය ඉදිරිපත් කරගන්න පුළුවන්ද කියන එක මේ සාකච්ඡාවට ලක් කරන්න මම හදා. ඉතින් මේ වගේ සාකච්ඡාවක් එහෙම නැත්නම් මේ වගේ ඉදිරිපත් කිරීමක් අමාරුයි සිල්ලත් සිල් නැතිත් එක්ක කතා කරන්නේ. දැන්ටම සිල් තියෙන දැන්ටම සීල සමාධි ප්‍රඥා පුරෝග කෙනාට මේක රසමසවුලක් වෙයි. දැනටමත් සිල් නැතුව දුර්දාන්තව ඡන්දපරස වැඩ කරන කෙනෙකුට මේක කතා කරුවට ඒක තේරුම් ගන්න තරම් මානසිකත්වයකුත් නැහැ ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි හිතා ගන්න ඕනේ මේක බුදුහාමුදුරුව අපිට අවුරුදු 2600ක් ඉස්සෙල්ලා මමම අරමුණු කරගෙන දේශනා කරපු එකක්. මම මේ වෙනකොට දැන හෝ නොදැන සෑහෙන කාලයක් ගත කරලා තියෙනවා බුද්ධාමුදුරුවෝ පරිකරමින් බුද්ධානුස්සතිය කරලා ධර්මයේ ගරු කරලා තියෙනවා සංඝයා ගරු කරලා තියෙනවා සිල් රැකලා තියෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ රහසේ වගේ අපිට මේ උගන්වන ධර්ම කොටස භාවනා කරන අපි අනිවාර්යයෙන්ම නිකන් යන්ත්‍රය සූත්‍රයක් බැඳගත්තා වගේ යන්ත්‍රයක් නෙවෙයි සූර්යයක් බැඳගත්තා වගේ අපි මේක පාවිච්චි කරන්නේ අන්නේ පාවිච්චි කිරීම සඳහා සූත්‍ර දෙක තුනක් තියෙනවා මේ කර්මයේ වේමත්තතාවය ගැන කතා කරනකොට ඒ සූත්‍ර වලින් අපිට පුදුම විදිය නිවන් නොදැක්කට නිවන් දැක්කා වගේ සාන්තියක් ඇති කරලා දෙන්න පුළුවන් මේ එක සූත්‍රයක් තමයි මේ සංඛ සූත්‍රය. සංඛ සූත්‍රය කියන එකේදී ਸਰවචන්නාංශයේ විවේකීව වැඩ ඉන්න වෙලාවක ආජීවක ශ්‍රාවකේ නිකණ්ඨනාත පුත්‍රගේ ශ්‍රාවකේ ਸਰවචන්නාංශය කෙරේ උනන්දුවෙන් මේ සභාවට එනවා. ඉතින් එහෙම ආපුහම ਸਰවචන්ස කවදාකවත් නිග්‍රහ කරන්නවත් යාට රිදවන්න යන්නේ බොහොම සාදරයෙන් බාර අරගෙන අහනවා ඔය තමන් ඔය වැඩ බහගෙන වැඩ කරන ශාසනයේ එහෙම නැත්නම් මේ නිගණ්ඨනාත පුත්‍ර ශාසනයේ පස්පව් කර්ම වේග නැත්නම් කල කල දේ ඵල ඵල දේ කියන කර්මශකතා ඥාන සම්මාදිට්ඨිය උගන්වනවාද කියලා. හොඳ දේ කරොත් හොඳ දේ සිද්ධ වෙනවා නරක දේ වෙනොත් නරක දේ සිද්ධ වෙනවා කියලා අපි කර්මයේ කර්ම ඵලය කියලා තියෙනවා. නැත්නම් අපේ ශාසනය මේකට කියනවා කර්මශකතා ඥාන සම්මාදිට්ඨිය කියලා. කම්මශකතා ධම්මශකතාවේ කියලා. ඉතින් මේන අපෝයෝ අපේ ශාසුන් වහන්සේත් අපිට කර්මයේ සෝකී කරගෙන ජීවත් වෙන බව තේරෙනවා. ඉතින් බුදුරජාණන් කියනවා තරහ නැත්නම් මට කරුණා කරලා ඕගොල්ලන්ගේ ශාස්ත්‍රීය වංශය කියන ක්‍රමය කියන්නේ. ඒතකොට කියනවා අපේ ශාස්ත්‍රීය වංශය නම අපේ ශාස්ත්‍රීය වංශය කියන සත්තු මරන්න එපා. සත්තු මරුවොත් ඒකාන්තයෙන් අපාගත වෙනවා. හොරකම් කරන්න එපා. හොරකම් කරුවොත් ඒකාන්තයෙන් අපාගත වෙනවා. කාමීත්‍යාචාරය කරන්න එපා. කියනොත් ඒකාන්තයෙන් අපාගත වෙනවා. ගුරු කියලා හිසතර පරිශෝචන කරන්න කියන්නේ යන්න එපා. ඒකාන්තයෙන් අපාගත වෙනවා. මත්පැන් පානය කරන්න එපා. ඒකාන්තයෙන් අපාගත වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ පංචිල් කියන්නේ බෞද්ධ වැඩපිළිවෙලක් නෙමෙයි බෞද්ධ කියන්නේ මනුස්ස වැඩපිළිවෙලක්. අපි හිතන්නේ මේ පංචිල් ගත්තාම බෞද්ධයට විතරයි කියන්නේ කියලා. නමුත් මේකේ පේනවා නිගණ්ඨනාත පුත්‍ර දාසනේ. ඒ පහමයි. හැබැයි කියලා දෙන්නේ මේක කිරුවොත් ඒකාන්තේ යනවා යම් බවුලන් යම් බවුලන් වෙරිති තන්තන් නීයති කියලා මේ නියගමන පාඩයක් කරන යමක් යමක් බහුල කරගෙන ජීවත් වෙනවාද ඒ අනුව එයාගේ ගතිය නීතිල් වෙනවා. කියන්නේ වැඩි වැඩියෙන් සතුන් මරන මිනිස්සයා සතුන් මරීමට සාධාරණ අපායකට වැටෙනවා. හොරකම් කරන බහුල කරන එක්කන අපිට තේරෙන්නේ එහෙම ඒක කියනකොට. හොරකම් වැඩි වෙලා හොරකම් කරන එක්කන හොරකමට අදාළ ඒ ඒ ඒ නිරයට යොමු වෙනවා. ඒක තමයි මෙතන බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ කර්ම වේමත්තතා කියනවා. සමහර කර්ම නිරයට යොමු කරනවා. සමහර කර්ම ප්‍රේතනිකායට යොමු කරනවා. සමහර කර්ම තිරිසන් යෝනියට යොමු කරනවා. සමහර කර්ම මනුස්ස යෝනියට යොමු කරනවා. සමහර දේවනිකායට යොමු කරනවා. ඉතින් මේ විදිහට එතෙන් ගියාම මේ පාරවල් හයක් තියෙනවා. ඒ හයෙන් අර තමන්ගේ ටිකට් එක තියෙන පාරට යනවා. ඉතින් ඒ නිසා යමක් යමක් බහුල කරගෙන ජීවත් වෙනද ඒ ඒ අනුව ජීවත් කර්ම යොමු කරනවා කියලා එයා කිව්වට පස්සේ බුදුචානන්සේ බුදුම උපහාසාත්මක ප්‍රකාශයක් කරනවා. බුදුසෙන් සඳහන් කරන එන එක එක්කත් අපායට යන එකක් නෑ. ඉතින් ඒකට මේ පේන තියෙන්නේ අර බුදුජානනාංශයේ යමක් යමක් බහුල කරගෙන ජීවත් වෙනවා නම් ඒ ඒ අනව කර්මය ගතිය තීන්දුව වෙනවා කියන එකට උපහාසාත්මකව කියනවා ඒකලා අර ප්‍රකාශය කරලා එහෙමනම් කිසි කෙනෙක් අපායට යන්නේ එකක් නැහැ කියලා අර මනුස්සයන්ගෙන් ප්‍රශ්න අහනවා අපි හිතමු සතුන් මරන මිනිසෙක් ඉන්නේ. ඒ මිනිසා උදේ ඉඳලා හැන්ද යනකම් පැය 24න් සත්තු මරන්නේ කොච්චර වෙලාවක්ද? පැය 24ම සත්තු මරනවාද? නෑ මනුෂයා දවසකට හතර දෙකකින් මරන්න ඉඩ තියෙනවා විනාඩි දෙක තුනක් එකට ගත කරන්න ඉඩ තියෙනවා ඒතර බුදුහාම කියන වැඩි වේලාවක් ගත කරන සත්තු මරන්නද නැතුට ජර්මන්සෝ කියන සත්තු මරන්නේ වශයෙන් අපි නම් කරන මිනිහා පවා මේ 24න් වැඩි වේලාවක් ගත කරන සත්තු මරන්න නෙවෙයි ඒක හොරකම් කරන මිනිහෙක් කරගන්න එනිසා හොරා සත්‍යයේ නම ගිය හොරා වැඩි වේලාවක් ඉන්න හොරකම් කරමින්ද නැද්ද ඒකට උඹ කියන විදිහට වැඩියෙන් කරපු දෙයට නම් යොමු වෙන්නේ ඊමණට හොරකම් කරන දිලිලා අඩුයි. කාමීත්‍යාචාරය කරන ඕක හැම වෙලාවෙම කර කර ඉන්න බෑ. කෙරුවා ඊට පස්සේ වැඩි වේලාවක් ඉන්නේ ආයසරයක් නිකන්. සුදානේ කාමීත්‍යාචාරය කරන මනුස්සයව කාමීත්‍යාචාරය කරන බහුල කරන බහුලිකත කරන්නේ බුරු කියන මිනිහා. කියලා කියන මිනිහා හිස්සතන කතර වශයෙන් බොන මිනිහා කතා කරලා කියන එක එක්කත් ඔය අකුසල කර්ම බහුල කරගෙන ජීවිතය ගත කරන්න බෑ. එක එක තපායට යනවා. ඒසොට අර මනුස්සයා බෙල්ල පාත් කර ගන්නවා. ඇත්ත තමයි අපේ නායකයා කියලා කියන්නේ යමක්කමක් බහුලීකත බහුල කරනවා නම් ඒ අනෝ යනවා කියලා. ඉතින් අපේ දවස පුරා කර්ම රැස් නොවෙනවා නෙවෙයි. නමුත් වැඩිපුර කරන්නේ මේක නෙවෙයිනේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා සඳහන් කරනවා ඔබ උඹේ ශාස්ත්‍රුන් වහන්සේ අදාහගෙන යමක් යමක් බහුල කරොත් ඒ අනුව ඒ ගතිය නිදහස් ඒ කතිය නියම වෙනවා කියන අදහසේ මිත්‍යා දෘෂ්ටි ඉඳගෙන සතෙක් මරුවට පස්සේ අපාගත වෙනවා කියන කඳ ඇහුවොත් උඹ ඒකාන්තයෙන්ම අපාගත වෙනවා. එයාගේ අදහිල්ලේ හැටි. නමුත් තර්කයට දැම්මොත් ඕක පච කරන්න ඕක බොරු කරන්න පුළුවන්. කියලා එතනින් නතර කරන්නේ හරවත්‍යංශ කියනවා මහණෙනි මේ ලෝකේ කලාතුරකින් සම්මා සම්බුද්ධ ඥානවන්සේ තමයි පහළ වෙන්නේ. උන්වහන්සේත් කර්මේ සහ කර්මඵල ගැන කතා කරනවා. කොහොමද උන්වහන්සේ මහත්තුන්ගේ අනුකම්පාවට සතුන් කියන අනුකම්පාවෙන් කර්මේ සාකන්න ඵලයේ කියලා දෙන්නේ උන්වහන්සේත් කියනවා සතුන් මරන්න එපා ඒක ලැජ්ජාසගතයි නොකළ යුතුයි වරකම් කරන්න එපා ඒක බුදුහාමුදුරු බුද්ධ ආචාර්යවරුන්සලාගේ කරන්නේ නොකළ යුතුයි කාමීත්‍යචාරය කරන්න එපා බුරුකීන හිසචර කියන්න එපා මත්පැන් පානය කරන්න එපා නැත්නම් දසක්සල් කරන්න එපා ඒ නිසා ඒක බුද්ධ ආචාර්යවරුන්සලාගේ කරන්නේ ඒක නොකළ යුතුයි කියලා එහෙම කියලා ඒ මොන්සේ අපායට විනිශ්චය කරන වෙනුවට බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා යම් කිසි කෙනෙක් බුද්ධ ආදී උත්මයන් වහන්සේලා සතුම් මෙරීම හොඳ නෑ කියලා ඒක තුච්ච කරලා කතා කරපු නිසා බුදුහාමුදුරුවෝ විසින්ම යෝජනා කරන ලද්ද මෛත්‍රිය කරන්න පටන් අරගත්තා. මේ වචනේ අදාහගෙන බුදුහාමුදුරුවෝ කියපු නිසා අනේ මම මෙතෙක් කල මේකට දන්නතෝ සතුම් මරමින් හිටියා. ඒ නිසා මම මේ වෙනුවට බුදුහාමුදුරුවෝ දෙනවනේ සාධනීය පැත්තක්, හරි පැත්තක් මොකද්ද හරි පැත්ත? සීල සතුන් කෙරෙහි මෛත්‍රිය වැඩි. මේ නිසා මේ මනුෂ්‍යයාට මෙත්තා චේතෝ විමුක්තිය වඩලා යම් දවසක බැලූ බැලූ දිශාවට එහෙම නැත්නම් නගිනීර දිශාව, බටහිර දිශාව, උතුරු දිශාව, දකුණු දිශාව, දස දිශාවටම මේ මෛත්‍රිය පතුරවන්න පුළුවන් තැනකට ආවොත් එයා ඒ කරපු ප්‍රාණඝාත කුසල කර්මයේ පුංචි වෙලා මෛත්‍රී මේ චේතෝ විමුක්තිය බලවත් වෙච්ච වෙලාවේදී සමහර විටක මේ ජීවිතේම රහත් වෙන්නත් ඉඩ තියෙනවා. නැත්නම් අර කරපු අකුසල කර්ම දියාරු වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඒ තරමටම මෛත්‍රී කරන්න ඕනේ. ඒ වගේම හොරකමක් කරා නම් ඒ මනුස්සයා පුළුවන් තරම් දන් දෙනවා. දන්නවා මම මෙතෙක් කල නරක මිතුරන් ඇසුර කරපු නිසා නොදැනුවත්කම නිසා කෙරුවා. අනිවාර්යෙන් මේකට මට ගෙවන්න වෙනවා. ඒ වෙනුවට බුදුහාමුදුර අපිට සාධනීය වැත්තක් වෙන්න. දන් දීම. ඊට පස්සේ මේ මිනිස්සයා අප්‍රමාණ විදිහට දන් දෙනවා. දන් දෙන්න පටන් ගත්තට පස්සේ අර කරපු අකුසල කර්ම ධර්මද දිලිසෙන හඳ වගේ කුසල කර්මේ බලවත් වෙච්ච ගමන් තරු එළිය අඩු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඒ ඒ අකුසල කර්ම සියල්ලම බුදුරජාණන් ශ්‍රී විශ්වාස කළා විස්තර කළා කියන අය නිසා යම් කිසි විදිහකට ඔබ තේරුම් ගත්තනම් ඔබ දැන නොදැන මෙතෙක් කල මේ මේ වැඩ කරා. ඒක බුද්ධ ආදී උත්තරමිනාසලා අගය කරන්නේ නීචයි. ඒ වෙනුවට බුදුහාමුදුරුවෝ ඔබ අපායට විනිශ්චය කරන වෙනුවට කියනවා මේ දේ ඒ වෙනුවට හිලව්වට කරපන්. අන්නේ හිලව්වට කරන දෙයට පණ දීලා, උර දීලා, ලය දීලා කරන්න පටන් අරගත්තොත් ඒ කිනාටම තේරෙන පටන් අර ගන්නා වෙලාවක අර අකුසල කර්ම ටික ලේන වෙච්ච, නිලීන වෙච්ච තරු වගේ වෙලා කරන කුසල කර්ම ටික හඳ වගේ ඉර වගේ බබලන්න පටන් අර ගන්නකොට අරව නැතුව නෙවෙයි නමුත් මේක බලවත් වෙනවා. ආන්නේ බලවත් වීම තේරුම් අරගත්ත දවසට ඒ මනුස්සයා බුදුන් කියන්නේ සියලු පව් කරන්නන් කෙරෙහි පවා මෛත්‍රී කරන්න. සියලු සත්‍යයන් කිසිම වර්ගයකින් වෙන් කරන්නේ නැතුව කරන මහා කරුණාවක් සහිත කෙරෙහි. මුන්නාංශයේ ඒ පුරුෂ ධම්ම සාර්ථී ගුණය මගේ ඇඟට වැදිච්ච වෙලාවේ ඉඳලා අඟුලිමාලයා පවා කොහොමද කියන්නේ මහේශාක්‍ය මහරහතන් වහන්සේ කෙනෙක් කරකරන්න පුළුවන්. කවදාකවත් තෝ කාලකන්‍යයි කියලා පවුකාරයට ගල් ගැහිමක් බුද්ධ ශාසනයේ නැහැ. ඒක නිසා අපි අපිටත් මේක ලොකෝ පාඩමක්. අපි දැන් ඉන්නේ සත්පුරුෂය ආශ්‍රය කරමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් බුද්ධ ධර්ම සංඝ ආශ්‍රය කරමින් සීලයක පිළිපදලා. පව නොකරනවා නෙමෙයි. කෙරිලා ඇති අනන්තයක්. නමුත් මේ හයිවේ එකේ එහෙම නැත්නම් මේ ප්‍රධාන මාර්ගය හම්බෙච්චාම කොන්දේසි විරහිතව මේ දේ කරගෙන යනවා නම් අර ඔක්කොම තුනී වෙන්න පටන් ගන්නවා. ඉතිහාසයෙන් මං කැමති මමත් ඒ වගේ අඟුලි වල කෙනෙක් නිසා මට තේරෙනවා හොඳටම කාරණාව බුද්ධ ශාසනයේ වැඩුවනම් වැඩි වේ ඡණ්ඩාශෝක රජුරෝයි දුට්ට ගාමිනී කියන දුෂ්ට ගාමිනියයි තමයි බුද්ධ ශාසනය වැඩි වෙන්නේ. මේ මිනිස්සු ඇති වෙන්න බව කරලා දින ඕගොල්ලන්ට හිතා ගන්න බැරි වෙන විදිය. ඊට පස්සේ බුද්ධ ශාසනයට ගියාට පස්සේ ඕගොල්ලන්ට හිතා ගන්න බැරි විදියට ශාසනය කටයුතු කරේ අර කරපු පවුල ගැම්ම නිසා. එයාට ආය අලුතෙන් කියලා දෙන්න ඕනේ ආ දැක්කා ලේ පිට කැපුවා. එයා දැක්කා බඩදරුවමලක් කැපුවා. දැන් ඊට පස්සේ මෛත්‍රී කරන්න ගත්තාම උදේ ඉඳලා හැන්ද වෙනකම් මෛත්‍රී කරන ලද්දාකටම මෛත්‍රී කරන මිනිසෙක් වගේ එහෙම නෙවෙයි අර වගේ බරපතල අකුසලයක් කරපු මනුස්සයාට මෛත්‍රිය වදිනවා බොක්කටම වදිනවා කියලා මගේ වචනෙන් කියන්නේ. බොක්කෙන්ම කරන්න පුළුවන්. මොකද එයා දන්නවා කරලා තියෙන එක. අන්නෙවෙනි වෙනසක් ඇති කරගෙන මෛත්‍රී කරන මනුස්සයාට නිග්‍රහ කරන්න එපා. පුංචි කළ සලකන්න එපා. මොකද අපි පව් කරලා නැත්නම් අපිට පින් කිරීමට ගැම්මෙන්නේ නැහැ. පව් කරපු මනුස්සයාට හොඳට තේරෙනවා අපේ මුළු සමාජෙම පව්කාරයට ගල් ගහන සමාජයක් තියෙනවා. ඕක කොහෙද කරන්නේ? ඕක මන් දන්නවනේ එදා ඉඳලා හොරකම් කරපේවා ඌට කොහෙද පන්සල් පළාතේට දෙන්න එපා. පිම්පෙට්ටිට සල්ලි දාන්න එපා. ඕක සල්ලි දැම්මොත් එimhe ඒ සල්ලිත් කුණු වෙනවයි කියලා අර පව් කරපමන සෑ පව් කරාට ගල් ගහන කතාවක් තියෙනවා. මෙතන සර්වඥාන්සේ ඒ සංඝ සූත්‍රය සඳහන් කරනවා. යම් කෙනෙක් ඒ විදිහට බුදුහාමුදුරන්ගේ මේ සාධනීය ධර්මය නැත්නම් කර්මేశා කර්මඵලයේ අදාහගෙන මම ඉතින් මේ තරම් පව් වෙලා තියෙනවා ප්‍රමාණ වශයෙන් දන්නවා ඊට පස්සේ මම මේකේ බලේ බිඳින්න මේකේ සාන්ද්‍රතාවයේ තනුකකරනද ඊට වැඩිය බරපතල කුසල් කරන්න ඕන කියන එක හරියට දැනගෙන පාවිච්චි කරොත් ඒ මනුස්සයා සාසනයට විශාල සේවයක් කරන තමන්ගේ එකම ජීවිතයක් ඇතුළත විශාල පරිවර්තනයක් කරන බුද්ධ ශාසනයට පණ දෙන එහෙම නැත්නම් ධර්මයේ සජීවී කරන පුද්ගලෙක් වාටපත් වෙනවා නමුත් මට සාධාරණ සැකයක් තියෙනවා බෞද්ධෙක් කවදා හරි මේ විදියට ඒ වගේ හැදෙන මිනිහෙකුට අනුකම්පා කරයිද කියලා. කරන්නේ නැහැ. කොන් කරන එකමයි කරන්නේ. පවුකාරයට ගල් ගහන එකමයි කරන්නේ. කරුණා කරලා භාවනා කරන්නන් වශයෙන් කදාපත් ඒ විදිහට කවුරක්වත් කොන් කරන්න එපා, වෙන් කරන්න යන්න එපා. දෙන්න පුළුවන් නම් අත දෙන්න. එයාට තේරෙන්නේ නැති උනොට කමක් නැහැ. තාම අකුසල කර්ම කරගෙන ගියට අපිට කරන්න දෙයක් නැහැ. නමුත් ඒ මනුස්සයා කරපු අකුසල කර්ම Tamange මල්ලේ දාගන්න එපා. දාගන්නේ තමයි ඒ මනුස්සයාට බැනිල්ලෙන් ගැහිල්ලෙන් කරන්නේ. බුදුරජාණන්සේ කිසිම තැනක ඉති තාමත්ම දක්ෂෝ පේනෝනේ අඟුලිමාලට උත්සජන්නාශ කරපු වැඩේ. කිසා ගෞතමිට කරපු වැඩේ. වටාචාරාවට කරපු වැඩේ. ඒ වගේ කිසිම සාස්ෘණ වංශිකයේ ඉතිහාසික සඳහන් වෙච්ච නැති වැඩ. ඉතින් අපිම දාගත්තොත් මෙතන ඉන්න එක්කෙනෙකුටවත් කියන්න බෑ අපි සුද්ධවන්ත ජීවිතයක් ලැබුවා සුද්ධ පරිසුද්ධ උපත්යක් ලැබුවා කියලා. අපි ළඟ තියෙනවා ගෙනාවුවා. නමුත් අපිට මෙච්චර ලස්සන බුද්ධ ධර්ම සංඝ කියන ත්‍රිවිධත්වය හම්බ වෙච්ච වෙලාවේ ශාසනය හම්බ වෙච්ච වෙලාවේදී නැවතත් එපා තෙපරමා. කඩාගෙන ගියොත් ඒ අඟුලිමාල හාමුදුරනේ බුදුහාමුදුර කිව්වේ මොකද්ද? අඟුලිමාල උඹට මේ ආත්මේ නිවන් ලැබ ගන්න බැරි වුණොත් ඔබ දැන දැන දැක දැක 999ක් කැපුවා. ගණන් නැතුව මෙච්චර කැපුවා. උඹට බුද්ධාන්තර කීයකින් කොට එන්න වෙයිද දන්නේ. ඒ නිසා ඔක්කොම කාගෙන ඔය ඉවසගෙන මේ ජීවිතේ නිවන්ම ලබපන්. එතකොට මොකද වෙන්නේ කර්ම වල? කර්ම අහෝසි වෙනවා. අහෝසිකම්ම බාටපත් වෙනවා. කොච්චර ප්‍රදේශයක් අහෝසිකම්ම වෙන්නේ නැද්ද ගංගුලිමාට නම් එකක් මතක තියානින්න වෙන කිසිම හාමුදුරුවෙකුට නැතරම් දුක් පීඩා රාශියක් මේ ජීවිතයේ අඟුලිමාට ඛණ්ඩ සිද්ධ වුණා විඳින්න සිද්ධ වුණා මේ ස්පර්ශය ගෙවෙන වෙලාවේ අඛණ්ඩව ස්පර්ශය දිහා බලන්න චේතනා ගෙවෙන වෙලාවේදී ඒ චේතනා මේ සත්තු කනවා බනිනවා දද්ද ඇහෙනවා වේදනා දෙනවා හිතවිලි එනවා කොහොම හිතවිලි එනවද නංගුලි මාට තමයි අර ලේපිට කපපිවා දකින්නකොට නමුත් එයා දැනගත්තා මෙව්ව ලොකු කරගෙන අර කිවිමින් පවතිනා වූ ආනාපානේ පාවා දුන්නොත් අපායි ආයි බුද්ධාන්තර ගානකට එන්න බෑ නිසා කාටවත් චෝදනා මොකුත් නැහැ පපුව අත ගා ගන්නවා ඉවසපම් පපුව කියන භාවනා කරන එකයි තියෙන්නේ. ඔයගොල්ලෝ ඉච්චර අඟුලි මාල කම් වැඩ කරලා නැහැ. ඕගොල්ලන්ටත් එන්න ඕනේ. අන්න එනකොට කරුණා කරලා කාටවත් චෝදනා කරන්න එපා. කැතයි ගේමට කැතයි. ගේමට කැතයි. ඉවසාගෙන කරන්න තියෙන දැන් මට ආනාපානෙ ගෙවීමේ පවතිනවන මන්දරෝ කාකාවායි. මිනිස්සු කැහපුවායි. වේදනාව පළච්චාවයි. පිටිවිලි ප්‍රමිනිච්චාවයි. ඉවසාගෙන ඉන්න පුළුවන් නම් අඟුලි මාලට පින් සිද්ධ වේවා. අඟුලි මාලට පින් සිද්ධ වේවා කියලා හිතන භාවනා කරන එකයි තියෙන්නේ. එතකොට අපි මේ ගෙවම් කරන කර්ම නෑ අපි කියමු අලෝසි කරන කර්ම කොච්චරද කියනවනම් ඒක පිළිබඳව පොඩි දඩයක් බුදුජානකසේ අපිට නියම කරනවා යම් කිසි කෙනෙක් මේ ditta ධම්ම වේදිනිය වශයෙන් මේ කර්ම ගෙවෙන්න දෙන වෙලාදීව යටපත් කළොත් එයා අපාගාමි වෙන්න ඉඩ තියෙනවා ඒ නිසා ඒ ඉවසාගෙන ditta ධම්ම වේදිනින කර්ම ඉවසාගෙන හිටියොත් නිවන් ලැබුවොත් නැත්නම් සෝවාන් වුණොත් ඒ කර්ම විපාක මට්ටමට යන්න නොදී මේ ආත්මෙදිම ප්‍රතිසන්දෙනවා. එතකොට ගෙවන්න වෙන්නේ හතෙන් එකයි. විපාක වුණොත් හතරය ගෙවන්න. අපි මේවා පස්සට දානවා කියලා කියන්නේ ඔක පැහැෙන්න ඉඩ තියෙනවා. පැහැෙන්න ඉඩ ගියොත් හතරයක් ගෙවන්න වෙනට වඩා බොහෝ හොඳයි. කර්මය, ත්‍ිට්ඨ ධර්ම වේදිනී වශයෙන්ම ගෙවන්නේ. ඒ නිසා පැමිණෙන දුක් කෙනකොට හිතන්න තියෙනවා මේක පස්සට දාලා සංසාරයට දුන්නොත් අපායට වැටුනොත් මේක හත් ගුණයක් ගෙවන්න වෙනවා. ඊට වඩා බොහොම ලේසි අමාරුයි තමයි මේක කහාගෙන යන්නේ. ඒක නිසා ඒ ඒ සමගාමී වෙන සූත්‍රවල සරුවචන්සේ සඳහන් කරලා තිනවා අන්න එහෙම භාවනා කරන කෙනා සමන්ත දුකක් එනකොට අසාධාරණ චෝදනාවක් එනකොට අපහසුතාවක් එනකොට කල්පනා කරන්න ඕනේ මේ කර්මය දැන් මෙතනදීම ගෙවෙන්නයි හදන්නේ. අලුතෙන් කර්ම රැස් නොකර ප්‍රතික්‍රියා නොකර මම මේකට ඇස්සත්තේ නමුත් අන්දේ කුසේ ඉඳලා මේ කර්මයට ගෙවෙන්න. කන් ඇත්තේ නමුත් බීරෙක් වගේ ඉඳලා මේ කර්මයට ගෙවෙන්න. මට දැනෙනවා හොඳටම දැනෙනවා ඒ වුණාට නොදැනෙන කෙනෙක් වගේ අන්තභාග කෙනෙක් වගේ ඒක වෙලා මං ගෙවෙන්න. මට හොඳට ඥානයක් තියෙනවා තේරෙනවා මේ කියන දේ. නමුත් මෝඩයෙක් වගේ බම්මණයෙක් වගේ ඔය කට අරගෙන බලහින්න මෝඩෙක් වගේ කර්ම ගෙවෙන්න. එහෙම බැන්න මලමිණියක් වගේ ඉඳලා. බැරිව නම් මලමිණියක් වගේ වෙන්න නම් මේ ගෙවෙන්න ගන්න. මොකද ඔය කතා කරන එකනත් එක නෙවෙයි ගනුදෙනුව තියෙන්නේ. අර ගෙවෙමින් පවතින ස්පර්ශයේ එහෙම යන්නරි. චේතනා පහල නොකරගත්ත හිත චිත්ත සංතානේ එහෙම චේතනා දෝ යන්නරි. සංස්කාර ඇති නොකරන්න ගත්ත අදිෂ්ඨාන දිගටම යන්නරි. අලුතෙන් කර්ම රැස් වෙන්න පුළුවන් මේකට මනාපමනාප පහල වුණොත් අනේකට මම මීට වැඩි ගෙවන්න වෙනවා. ඒ නිසා වෙච්ච මෝඩකම් දෙන්නට සැරියේ ආය මෝඩකම් නොකරම් හරියේ කියලා කතාවක් අපේ පැත්තේ තියෙනවා. වෙච්ච එකට කමන්නේ මේ පිට ආය කරගන්න එපයි කියලා කාගෙන යනවනම් අන්න ඒ බුද්ධලයට යෝගාවචරයක් කියයි. ආතාපි සංකලස්තවන වැර ඇති යෝගාවචරය කියලා කියන්නේ. ඉතින් මේ වගේ කර්ම දුක් කරදර කන් කටළු පමිනෙනකොට ඒවා ditta ධම්ම වේදිනී වශයෙන් ගෙවන එක උපපජ්ජ වේදිනී වශයෙන් හත් ගුණයක් ගෙවනට වඩා ලේසි කියලා දැනගෙන යෙදෙන්න පුළුවන් එකම මනුස්සයා යෝගාවචරය විතරයි. බෞද්ධයෝ මේක දන්නේ නැහැ. බෞද්ධ කරන්නේ මේ කර්ම එනකොට ඒකට වෙන වෙන දේවල් වලින් මග අරවන්න හදනවා. මග අරලා පස්සට දාපු ගමන් වෙන්නේ මොකද්ද? ඒක පැහැවලා, මල් පිපිලා, පැහැදුනට පස්සේ හත් ගුණයක් ගෙවන්න. එහෙම නැත්නම් අපරාපරිය වේදනාවක් වශයෙන් සංසාරේ පුරාවට ගෙවන්නේ. ඒ නිසා පැමිණි දුක් පැණි රහයි කියලා සිංහලයේ කතාවක් තියෙනවා. කරා පැමිණිච්ච දුක් අපි මේ විඳවන්නේ මොකටද? ලාභයකට, සත්කාරයකට, සම්මානයකට, සිලෝකට නෙවෙයි. මේ කර්ම ගෙවන් කිරීම. මේ පැමිණිච්ච ටික අපිට දැවෙන උච්ඡන්න පණිවිඩයක් වෙනක් තියෙනවා. අපි ඒක අපේ හැකියාවන් යොදවලා පැත්තකට ගෙරුවයි කියලා කියන්නේ ඒක පැහැන්නේ දැරලා කර්ම බවට පත් වෙනවා. විශේෂයෙන්ම දිත්ත ධම්ම වේදිනේ උපපච්ච වේදිනේ කර්ම බාටපත් වුණොත් හත් ගුණයක් ඉවරයි. ඒ නිසා යෝග කර්මයේදී යම් දුකක් පැමිණෙනවා නම් මහසිසාරෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා බරපතල විපස්සනා ඥානයකට තමයි මේ ලෑස්ති වෙන්නේ. ඒ නිසා ඒ දුක හරහා දුක විනිවිදලා පුළුවන් තරම් අරමුණ පවත්තා. පුළුවන් තරම් චේතනා ඇති කරගන්න නැතුව හිත පවත්තා. පුළුවන් තරම් කර්ම රසන කරවිත හිත පාත්තන්ට අபிසංචේතනික විඥාන පහළ වෙන්න දෙන්න බෑ. අසං අසංස්කාරික නැත්නම් මේ අචේතනික හිතවිලි පහළ වෙයි. ඒක අபிසංස්කරණය කරන්න යන්න බෑ. ඇයි මට මේ මිනිහා මේ වෙලාවේදී බලන්නේ? මම මේ කරදරයන් කියන්නේ මගේ මොකටද මේ කරදර වෙන්නේ කියලා නඩු බෑ. නඩු අහන්න ගියොත් චේතනා පහළ වෙනවා. ආන්නේ පහළ නම් පැමිණි සෑම දුකක්ම ඉවර වෙන්නේ විපස්සනා ඥානයෙන්. ඔය පුරුම පන්දි ස්වාමීන් වහන්සේ උන්වහන්සේ සඳහන් කළා කියනවා භාවනා කරද්දී දුකක් පැමිණුණොත් ශිරි දෙව්දුව ගෙට වැඩියා කියලා මතක තියාගන්න කියනවා විපස්සනා කරන අය. අනික හැම කට්ටියම කරන්න හදන්නේ දුක එනකොට පැත්ත කර කරන්න හදන. මොකද ඒගොල්ලෝ දැනගන්න ඕනේ මේ කර්මයේ සහ කර්මඵලයේ නීති අනුව නිකන් එහෙම කරන්න බෑ. ගෙවම් කරන්න පුළුවන්. ගෙවම් කරන්නේ මොකද්ද? එක හරහා ඒක හරහා යන්නේ කොහොමද? ඒ වෙලාවේදී ඉදිරිපත් වෙලා තියෙන අරමුණ පනවාගේ සමාදන් වෙලා ඒකම හිත පවත්තන්න ඕනේ. අරව ඇහුනට ඇහුන් නැතුවා වාගේ. දැක්කට පෙනෙන්නේ නැතුවා වාගේ. දැනුණට නොදැනෙන්නා වාගේ. ඇඟට උනාට පණ නැති කෙනෙක් වගේ ඉඳගෙන බේරගත්තොත් ගියා ගියා. නැත්තම් වෙන්නේ මොකද්ද? ඒක බීජ බවට පත් වෙලා දියුණුවටපත් වෙනවා. ඒ නිසා සරුවචනාංශي අර ලෝණ සූත්‍රයේදී සංඝයා වහන්සේලා කතා කරලා අහනවා මාන්නේ මේ පුංචි දීපීලිශයක් කන්නේකට ලුණු කැටයක් දැම්මොත් ඒ ලුණු කැටේ අර දීපීලිශයේ තියෙන වතුර ලුණු රස කරන්න පුළුවන් වෙයිද? ඉතින් සංඝයා කියන පුළුවන් කියලා. ඊට පස්සේ යනවා ලුණු කැටේ යන ගංගානං ගඟට දැම්මොත් ගංගානංගගේ වතුර ලුණු රස වෙයිද කියලා. සංඝයා කියන නෑ කියලා. ඇයි ඒ? අර ලුණු රසයට සාපේක්ෂව ගංගානංගගේ වතුර වැඩියි. ඒ නිසා රංගානංගකට මොකක්වත් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි බරපතල අකුසල වල යෙදී මිනිස්සයා පුංචි අකුසල කර්මකෙන් පවා අපාගත වෙනවා. මුච විශාල කුසල කර්ම කෙනාටින් පුංචි අකුසලයක් සිදු වුණාට අර ගංගානංගකට දාපු ලුණු ඇටේ වගේ වෙනසක් වෙන්නේ නැහැ. එයා ඒ දිවි ලෝකයන්. ඉතින් කෙනෙක් බලා ඉඳනවා මේ කර්ම කරපු මිනිසයා අපායේ ඒ කර්මෙම කරපියා කමෙන්න දිවි ලෝකේ මොන සාධාරණයක්ද මේකේ තියෙන්නේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද මේකේ තියෙන්නේ බුදුහාමුදුරුවෝ මේ පටලවාගෙනද කතා කරන්න කියලා කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ මුළු චිත්‍රයම බලලා. නමුත් මේ චිත්‍රය හැසිරීමේ ශක්තිය, මේ චිත්‍රය තමන්ගේ වාසියට ගැනීමේ ශක්තිය හැම බෞද්ධයාටම නැහැ. මොකද හැම බෞද්ධයෝ රවුම් හතරස් මනසක ජීවත් වෙන්නේ ඒක කෙරුවොත් ගෙවන්න ඕන කියලා ඒ හැම දෙයක්ම ගන්නෙ තමන්ගේ හිත වත් ගන්න. තමන්ගේ හිත නැති බැරි සංඥාව ගන්න. ඒ නිසා මේ සංක සූත්‍රයේදී බුදුජානකසේ සඳහන් කර තියෙන යම් කිසි කෙනෙක් කියන්නේ මෝඩ අදහසක ගියොත් ඒ මනසට ඇත්තටම අපාගත වෙන්න වෙනවා. ඒ නිසා අපි භාවනා කරන හැම චිත්තශකනය පාසම හිතන්න ඕනේ අපි මේ කවුරුවක්වත් හිතන්න බැරි කර්ම ශක්තිය පවා මේ සති බලයෙන් මේ භාවනා බලයෙන් අපි මෙලෙක් කරලා අපි ඒක අඹලා අපිට ඕන විදිහට හදාගත්තට පස්සේ අපිට බුදුහාමුදුරුවෝ ඇර ධර්මය ඇර සංඝයා ඇර සීලය ඇර වෙන මොනම දෙයකින්වත් අපිට ඇති සරණක් නැහැ මේ භාවනා වැඩපිළිවෙල ඉවරලා ගිහිල්ලා මොකද කරන්නේ කියලා හිතන්න. බුදුහාමුදුරු මුද ඉඳලා හන්දරන කල්පනා කරන විදිහ. ධර්මයම කල්පනා කරන විදිහ. අපි හිතනවා ඒම හරියන්නේ නැහැ. බැංකුවේ බැලන්ස් එක කොච්චරද කියලා දන්නේ නැහැ. ඒක වැඩි වුණොත් නම් ඔන්න ආර්ථික ස්ථාවරයක් ලැබෙයි. මොන දේශපාලනඥයකින් අපිට යම් කිසි පන්දමක් ගන්න පුළුවන් තුන දේශපාලන බලතලයක් ලැබෙයි. හොඳ විශාල දාන දීලා අnder පාගෙන පොත්වල දෙක තුනක් ගහගත්තොත් තුන සමාජයේ තනක් ලැබෙයි කියලා ඉතින් පුදුමාකාර එළවිල්ලක් නැදී කරපු එකෙක්ක සන්තෝෂෙන්නේ නැහැ. නමුත් සරුවචනසේ මෙතෙන්දි කියනවා මේක තේරුම් ගන්න අමාරුයි මොකද මුළු ලෝකෙම අනිත් පැත්තටලා ඉන්නේ කි. නමුත් මේක තේරුම් ගත්ත මනුස්සයාගේ ඒ තේරුම නැති කරන්න ඒ තේරුමට බාධා කරන්න මොනම බලවේගයක් නැහැ. මම නැවතත් කියනවා මේ විදිහට ඒ සම්බන්ධයෙන් බලනකොට වැරදි වැඩියෙන් කරපු මනුස්සයට හොඳට බන තේරෙනවා. හොඳට බන වැඩ ගන්නත් පුළුවන්. ඒ මනුස්සයට බුදුහාමුදුර කරටත් අත දාගන්න. හොඳට මතක තියාගන්න මේ ශාසනයේ තියෙන්නේ අන්න එහෙම තමන්ගේ වැරද්ද ප්‍රමාණ කරගත්ත මනුස්සයාට සහන් එලියක් වෙනසක්. ඒ මනුස්සයාට අශ්ව සිල්ලක් වෙනසක්. එහෙම නැතුව මේ ශාන්ත දාන්ත තීන්ත කූඩු වගේ ඉන්න කට්ටියට ඕකේ මහා ලොකු දෙයක් නැහැ. ඒ නිසා විපස්සනාව තියෙන්නේ මේ විපස්සනාව කියන ආයුධය තියෙන්නේ ඉතාමත්ම රැඩිකල් වාදී කල්පනාවක් තියෙන මිනිසෙකුට පමණයි. ඉතාමත්ම තීක්ෂණ කල්පනාවක්, විප්ලවීය කල්පනාවක් තියෙන මිනිසයාට අර තියෙන හැම වැරද්දක්ම හොඳ පැත්තට දාගත්තට පස්සේ කවුරු ආවත් කවුරු මොන જાතින් අර්ථකථන දෙන්න පටන් ගත්තත් මේ මිනිස්සු දන්නවා මම මේක කරලා බලලා වැරදුනත් මම බාර ගන්නවා හරි ගියත් මම බාර ගන්නවා කියලා කර්මය පවා වෙනස් කරන්න පුළුවන් ශක්තියක් මේ තියෙන සතියේ ඉතින් මේ ශ්‍රද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඥාව තියෙනවා කියලා තේරුම් ගත්තට පස්සේ ඒ මනස හැම චිත්තක්ෂණයකම නොමිලේ ලැබෙන සතිය අනුව එළඹ සිට සියෙන් ගත කරන්න උත්සාහ කරනවා. ඒකට මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා සුදු වෙනගෙන බාපණයක් දාන අටසිල් සමාදන්ලා ඉඳගෙන ඉන්න ඕන කම නැහැ. එහෙම නැතුව මේ සක්මන් කරනවා කියලා වැලි සක්මනකම කරන්න ඕන කමකුත් නැහැ. ඒ නිසායි සරුවචනාංශයේ සත්‍යපට්ඨාන සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ ගච්ඡන්තෝ ආගච්ඡාමි ච පජානාති නිසින්නෝ ආනිසින්නෝ මිච පජානාති අන්තිමට වැසිකිලි කැසිලි කරන තැනේදී පවා උච්චාර භාෂාව කක්මේ සම්පජානකාරී හොද කියලා ඕනෙම ගඳ කිලි වැසිකිලියක් ගඳ කිලියක් කරගන්න පුළුවන් ඕනෙම මලක් මල පහ කරන මලක් බුදුහාමුදුරන් පූජා කරන මලක් බවටපත් කරගන්න පුළුවන් මල කිව්වම අර්ථ දෙකක් තියෙනවනේ කක්ක කරන මල එකක් බුදුහාමුදුරන් පූජා කරන මල එකක් ඒ නිසා ගන්ධ කිලියට ගිහිල්ලා මලක් පූජා කරනවා වගේම වැඩක් වැසිකිළියට ගිහිල්ලා මල පහ කරනකොටත් මම කිව්වට තරහ වෙන්න එපා මම මේ හැප්පෙන්න වදින්න ඕන නිසා මම මේ කියන්නේ කරත හැකි. එන්නේ ඒ විදිහට ලදලද අවස්ථාවේ උපරිම ශක්තිය ක්‍රියාත්මක කිරීමේ ඒ චින්තනයේ තියෙන විපස්සනා විතරයි. අනිත් එක ඕකම මේ ඉරියඳලා රවුම් ගහලා රාමු හදලා පෙන්වන්න අන්න. ඒවට පාදා කරන්න එපා. ඒවට යන්න අරින්න. ඒව පිළිබඳව ඒ කරගෙන යන කට්ටිය ගියාවයි. නමුත් Tamanගේ මානසිකත්වයේ පටු කරගන්න එපා මේ කර්මයේ තියෙන වේමත්තතාවය කියලා. එකම කර්මය කරාට විඳවනකොට භාවිත මනසක් ඇති අධිශීල ශික්ෂාවේ අධිචිත්ත ප්‍රඥාවේ ශික්ෂාවේ අධිප්‍රඥාවේ ශික්ෂාවේ ඉන්න කෙනාට කවුරු වෙයිලා බැන්නා එයා දක්වන ප්‍රතිචාරයත් සීලයක් සමාධියක් නැති ප්‍රශ්නයා ඒ පැන්හිම නිසා ඇති කරගන්න ප්‍රශ්න වාසිය දිහා බලනකොට මොන දේ පැමිණෙනත් ඒකෙන් කරදර ගන්න ප්‍රමාණය භාවිත මනසක් ඇති කෙනාට බොහෝම සරලයි. භාවිත මනසක් නැති කෙනාට කොහොමඩක්වත් තේරෙන්නේ නැහැ. ඉතින් ආ හිතන්නේ මේ බාහිර ඉන්න කට්ටිය මාව කුප්පරනවා කියලා. භාවිත මනසක් ඇති කෙනා දන්නවා කවුරු මොන જાතියෙන් කුප්පැවුවත් නොකිපී ඉන්න එක තමන්ගේ වැඩේ. ඒකට ගමේ චොටේ කියලා කියන්නේ කියන්නා කෙසේ කිව්වත් අහන්නා සී බුද්ධියෙන් ඇසිය යුතු. වෙන විදිහ කියනවා බීරෙක් වගේ ඉඳලා බේර ගන්නවා. ඒ නිසා අපි මේ මිත්‍යක් සාකච්ඡා කරපු ටික සමාලෝචනය කෙරුවොත් අපි ආනාපානිය වගේ අරමුණක් කරගෙන පිම්බීම හැකිලින් වගේ අරමුණක් කරගෙන සක්මනක් වගේ අරමුණක් කරගෙන මේ අරමුණට දෙයියන්න බුදුන්ට වගේ සලකගෙන යන්නේ මොකටවත් නෙවෙයි. ඒ අරමුණේ බොහෝ වෙලා ගත කරොත් ස්පර්ශය ගෙවන් කිරීමක් ඕනම කෙනෙකුට අත්දකින්න පුළුවන්. උපරිම අවුරුදු 7යි අවමේ දවස් 7යි. අන්න ඒක වෙච්ච ඒක අද්දකව පිරිසක් මම මේ ඉදිරියෙන් තියාගෙන ඉන්නේ. මම දන්නා මේ ඔක්කොමලා ඒක අද්දකලා තියෙනවා. දැන් මේ කටිර කරන්න තියෙන්නේ මොකද්ද? මීට පස්සේ ඒ වගේ ගත්ත අරමුණ සංසිඳෙමින්, නිරුද්ධ වෙමින්, ඡය වෙමින්, වැය වෙමින් යනකොට බාධා රාශි රාශි. ඒක ලොකු සුබ ලක්ෂණ. අන්නේ බාධා අල්ලපනල්ලා ඇස්සේ දී යටින් ඉන්දර ගෙනියන්න ආසේ. එන තමයි බාධක දීීමේ තරඟයක ඉදිරියට යන කෙනෙක් වගේ බාධක වලට එන්න එපයි කියන්න එපා. ඒ අතරමැදර ගෙවම් කරන එක ගෙවම් වෙන්න අරින්න පුළුවන් නම්, ඒ අතරමැදි චේතනා පහල කරගන්න නැති වෙන්න ඉන්න පුළුවන් නම්, ඒ අතරමැදි සංස්කාර පහල නොවීමට වග බලා ගන්න පුළුවන් නම්, ඒ අතර වාරයේදී කර්ම රැස් නොවීමට වග බලා ගන්න පුළුවන් නම්, ඒක කරලා දෙන්න පුළුවන් දෙවන්නේ කිසිම කෙනෙකුට නැහැ. බුදුන්වත් ඒක කරන්න බෑ. ගුරුන්වත් ඒක කරන්න දන් දීලා කරන්නත් බෑ. සිල් රැකලා කරලත් බෑ. සමත භාවනා තිබුණත් කරන්නත් බෑ. මේක දන්නේ නැත්තම්. නමුත් අර තුනම තිබිලා දැනගත්ත කෙනාට බොහෝම ලේසි මේ කමට අනුසුද්ධ කරනවා කියන්නේ මොකද්ද? භාවනා උපදෙස් කියලා කියන්නේ මොකද්ද? මගේ පරම යුතුයකම මගේ පරම මෙහෙවීම මගේ පරම මනස්කාරය මගේ පරම ඉතක්කේ මගේ පරම ਵਿਚාරය කොහටද යොද වෙන්න ඕන කියලා බැලුවොත් ඒක තේරුම් ගත්ත මනුස්සයාට මේක මෙච්චර සරලද කියලා හිතෙන්නත් ඉඩ තියෙනවා. නමුත් ඔබ හිතනද තව කාට හරි තේරුම් කරන්න ගිය දවසේ තමයි දෙඩේ අමාරුව තේරෙන්නේ. කරන්න බලුවා මේ. ඒකත් පුංචි වැඩක් නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච ගමන් මේක දැනගෙන පුදුමාකාර අපහසුතාවකට පත් වෙනවා මේක කොහොමද මේ අන්ධබාල ජනතාවට කියන්නේ කියලා. මිනිසුන් තියෙන කිපෙන එකමනේ. තියෙන තියෙනකට ප්‍රතික්‍රියා කරන එක. උන්දන් කිව්වා එකයි මහණෙනි මට කියන්න තියෙන්නේ. ප්‍රතික්‍රියා කිරීම නතර කරපන්. සතිමත්වය. මොනම දෙයකින්වත් කර්ම රැස් වෙන්න දෙන්න එපා. කොච්චර නින්දාවක් ඇති වුණා. කොච්චර මිනිස්සු අසාධාරණයි කිව්වා. මෛත්‍රී කරපන්. ගහන්නට වයින්නට බෑ බැරි උනායි කියලා බය වෙන්නත් එපා. දැන් මෛත්‍රී කරගන්න බැරි වෙලාවක කාට හරි ගැටෙනවා බනිනවා ඒකට කරන්න දෙයක්වත් නැහැ මොකද අපේ ඒ ගෙනාවු හැදියාවේ හැටි නමුත් ඒක ඉස්සරහ වැඩ පිළිවෙලට බාධාවක් කරගන්න බෑ ඒක වුණා තිබිච්චාවයි ඊගාව දවසේ ආයෙසරයක් යෙදීදී කටයුතු කරනවා නම් අපිට තේරුම් ගන්න පුළුවන් මේ අනික් ආගම් වල වැඩි කතා කරනවා අඩුයි කර්මේද කර්මඵල ගැන කතා කළත් ඒක කුරුසියක් බාටපත් කරනවා දඬුකඳක් බාටපත් කටුබෙරයක් බවට පත් කරන ඒකෙන් පුදුමාකාර දුක් විඳිනවා. බුදුචානන්ස් මේ කර්මේ සකරන ඵලයෙන් ගන්නේ එහෙම කාටවත් බරපතලවන්න නෙමෙයි මේකේ ගැලවුම් මාර්ගයක් තියෙනවා. කර්ම වේමත්තතාවය කියලා එකක් තියෙනවා. හරියට තේරුම් අරගෙන කටයුතු කළොත් පැමිණි දුක් පැණි රහයි කියන එකේ විපස්සනාවේදී පැමිණෙන මේ දුකේ එහෙම නැත්නම් ඒ දුක හරහා යෑමට පස්සේ ඊගාට හම්බෙන විපස්සනා ඥානවල බුදුන්ට ඇති වෙච්ච ක්‍රියාත්මක වෙච්ච ක්‍රමයටමයි අපිට සිද්ධ වෙන්නේ. කිසිම වෙනසක් නැහැ. ඒක නිසා ධර්මදේශනා સમાપ્ત කරමින් මට මතක් කරන්න තියෙන්නේ අපි මෙතෙක් කල් මේ දුෂ්කර ගමනේ සෑහෙන කඩයින් සෑහෙන හැතපුක්කන පහු කරලායි තියෙන්නේ. කරුණාකල්ලේ පහු කරපු Tamange ඒ අත්‍යරදි ටික ඒ මිහිරි මේ අතීතයේ මොනම විදියකින්වත් පහත් කළ සලකන්න එපා. කවදාකවත් එහෙම කරොත් අපිට ඉදිරි ගමනක් නැහැ. අපි මෙතෙන්ට එනකන් ආවේ අපි අපේ පෞද්ගලික ශක්තිය. අපි මෙතෙන් ඇවිල්ලා තමයි ඒක නිකන් අඳුනගත්තේ. ඒ නිසා ඒ සඳහා මේ මෙහෙවපු මෙහෙවිල්ල ඒක කියලානිම කරන්න බෑ. නමුත් අපිට පොඩි මధుරියක් කනකොට පොඩි කැස්සක් ඇහිලා දඟනට ඔක්කොම මතක නැතුව නැද්දකින් මංගගේ කාලකන්ණිය මෙතෙන්වත් ඇවිල්ලා මේ කවුරු හරි කහිනවනේ කියලා අර තේරම පැත්තක දාලා කැස්සට බානා කඩා ගන්න. එහෙම වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඕව ඉතිහාසයට යන්න දෙන්නේ නැහැ. ඒව පුංචි කළ සලකන. ඒකට පොඩි කළ බලන කන්නාඩිකම බල පැත්තක දාන්න. කියලා කල්පනා කරන මේ ජීවිතෙත් මම මම සීලය කඩාගත්තේ නෑනේ. මම මේ ජීවිතෙත් මගේ බාහන ජීවිතේ කඩාගත්තේ නෑ. මම මෙහෙම ජීවිතෙත් බුදුහාම කියන සද්ධාව කඩාගත්තේ නෑනේ. ධර්මයේ ශ්‍රද්ධාව කඩාගත්තේ නැහැ. සංඝයාගේ දේ කඩාගත්තේ නැහැ කියලා ආන්නේ ඒ දේ ඉදිරියට යන්න පටන් අරගත්තොත් ඒ කියන ගැම්ම හිතන්න එපා මේ Tamanda විතරක් සීමා වෙච්ච එකක් කියලා මුළු ලෝකෙම සනසන. මුළු ලෝකෙම පුදුම ভাইබ්‍රේෂන් එකක් දෙනවා. ඒවට කියනවා good vibes කියලා. කාගලක නැහැ ඒක. කරන හවියක් කරන්න එන දෙයට කිපිලා දඟලලා අවුස්සලා නඩු කියලා කල්පන ලෝකයේ තනි උනායි කියලා හිතන්න එපා. ශක්ති ප්‍රමාණයෙන් ඒ සියරම මම කියන්නේ හොඳ මර්සිඩිස් බෙන්ස් කාර් එකක තියෙන shock absorberයක් වෙන්නේ කියලා. shock absorbering කරන්නේ එන shocks ඔක්කොම ගන්නවා. හැබැයි passengers ලාට දැනෙන්නේ නැහැ. ඒ නිසා අපිට shock absorberයක් වෙන්න පුළුවන් නෝ සෑහෙන ගණන් ওই බෙන්ස් කාර් එක හරි ගණන්. වින්න මොනවත් නිසා නෙවෙයි suspension හොඳින්. එන්ජින් එකත් එක જાති වගේ හුඟක් කරලා. රෝල්ස් රොයි ගත්තත්, වොල්වෝ ගත්තත් සෙල්ලම තියෙන්නේ සස්පෙන්ෂන්. ඉතින් අපි මේ භාවනා කරනවා කියලා සතිය වඩනවායි කියලා, ඉවසනවායි කියලා කර්මයේ අන්තිම කෙලවට බුදුහමර පෙන්වන කම්මස්ස කෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමිති තස්ස දායාදෝ භවිස්සාමිති කියලා තමන් කරා පැමිණෙන මිහිරි අමිහිරි වේදනා එනවනේ ඒ වගේ හිතන්නේ මේක කර්ම අනුකූලව සිද්ධ වෙනවා මේ මිනිස්සයා කරපු දෙයක් නෙවෙයි ඒ කර්මයේ හැටි ඉවසපම් පපුව කියලා කරාගෙන ඉන්නවා නමුත් භාවනා කරනකොට මම අලුතෙන් ආය කර්ම නම් රැස් කරන්නේ අම්මා මරුණා. වස්තු භෝගේ දියල්ලදී ගිනි ගත්තත් මම අලුතෙන් කර්ම රැස් කරනවා. මගේ දරුවෝ මල්ලෝ මැරිලා ගියත් මම ආය කර්ම රැස් කරනවා. අතප්පය කරලා ගියත් මම ආය කර්ම රැස් කරගන්නේ නැහැ කිව්වහම අන්න ওই දෙක අතර මම තමයි අපේ ගමන තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ කාරණා සිළු දිනාට ධෛර්යය පිණිස ශක්තිය පිණිස භාවනාවට තව තවත් දියුණු වීම පිණිස අනුන්ට ආදර්ශයක් වෙන හේතු වාසනා වේවා කියලා මේ ගත්ත ගැම්ම අදී අපි ඉන්නේ පස්වෙනි දවසේ දිගටම ලුවාන්තරන් ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය දියුණු කරගෙන මේ ආපු මේ අවස්ථාවේ මේ ලැබිච්ච අවස්ථාවේ උපරිම මේ භාවනා දියුණුව ලබා ගැනීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැත කරනවා ආශිර්වාද දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා